අපි මේ දිනවල සාකච්ඡා කරන්නේ බුදු ගුණ මෙනෙහි කරන බුද්ධානුස්සති භාවනාව බුද්ධානුස්සති භාවනාව පිළිබඳ සැකෙල්ලක් මම ගිය වැඩසටහනේදී අපේ පින්වතුන්ට මතක් කරලා දුන්නා. එතකොට මේ බුද්ධානුස්සති භාවනාව වේවා මෛත්‍රී අසුබ මරණ සති කියන මේ සතර කමඨහන් වලින් භාවනාවක් වේවා විදර්ශනා භාවනාවක් වේවා මේ මොන භාවනා ක්‍රමයක් ප්‍රගුණ කළත් පුරුදු පුහුණු කළත් අපි හැමෝම දැනගටින්න ඕනේ කාරණා ටිකක් තියෙනවා ඒ ටික තමයි අද සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම මේ කමඨහන් පිළිබඳව ඒ කමඨකන් දෙන කල්යාණ මිත්‍රයා පිළිබඳව අද විශේෂයෙන් අපි අවධානය යොමු කරනවා මේ කාරණා ටික අපි හැමෝම දැනගෙන ඉන්න ඕනේ ඒ දැනගෙන ඉඳීම තුළ අපි මේ කරන භාවනා මාර්ගයේ නිවන් මාර්ගයේ යනකොට විශාල කරුණු කාරණා කීපයක් අපට අත්‍යවශ්‍යයෙන්ම දැනගෙන ඒවා පිළිපැදිය යුතුයි කියන හැඟීම අපේ චිත්තසංතානයේ උපදව ගන්න පුළුවන්. දැන් බුදු ගුණ සිහි කරන බුද්ධානුස්සති භාවනාව. එතකොට බුද්ධානුස්සති භාවනාව පටන් ගන්නකොට ප්‍රධාන භාවනාව වශයෙන් අපි මුලින් කළ යුතු වැඩ කොටසක් තියෙනවා. ඒකට පෝරවක් කෘත්‍ය කියලා කිව්වොත්. තමට වෙන්න මේ පෝරවක් කෘත්‍යයටම අයිති කාරණා ටිකක් තමයි මේ කර්මස්ථානකා කර්මස්ථාන දෙන කල්යාණ මිත්‍රයන් වහන්සේ පිළිබඳව අපි දැනගන්න ඕනේ කාරණා ටික. මේක දැනගෙන සිටීම අපේ කමටහන මුදුන්පත් කරගන්න අපට ගොඩාක් උපකාරයි. කර්මස්ථාන ගත්තාම අපි කෙලින්ම කාරණාවට එමු කර්මස්ථාන ගත්තාම කමඨහන් ගත්තාම ඒවා කොටස් දෙකකට බෙදෙනවා මොනවද සම්බන්තක කර්මස්ථාන හා පාරිකාරය කර්මස්ථාන කියලා කොටස් දෙකකට බෙදෙනවා එතකොට සම්බන්තක කර්මස්ථාන කියලා කියන්නේ හැම තැනම වැඩි යුතු කමඨහන් වලට පාරිහාරීය කර්මස්ථාන කියලා කියන්නේ අපි ප්‍රධාන වශයෙන් අරගෙන නියම වශයෙන් අරගෙන කෙලින්ම විදර්ශනා භාවනාවට උපනිශ්‍රය පිණිස පුරුදු පුහුණු කරන කමඨහර. එතකොට දැන් අපි විදර්ශනා භාවනා වඩනවා නම් ඔයාලට ප්‍රශ්න එනවා නම් අහන්න පුළුවන් විදර්ශනා භාවනා වඩනවා නම් එහෙම නැත්නම් ආනාපානසති භාවනාව වාගේ සමත භාවනාවක් වගේ නවතා ගන්නවා. මෙන්න මේ සතර කමඨහන් කියනවා. මෛත්‍රිය, බුද්ධානුස්සතිය, ඒ වගේම අසුභය මරණය කියන මේ සතර කමඨහන් සම්බන්ධන කර්මස්ථාන වෙනවා. හැබැයි මේ අසුභ සංඥාව මේ අසුභ සංඥාව සමහර ආචාර්යවරු කියනවා සම්බන්ධක කර්මස්ථානයක් නෙවෙයි වෙන කාර්යකාරී කර්මස්ථානයක් කියන්නේ. නමුත් සමස්තයක් වශයෙන් පිළිගැනීම තමයි අසුභ කර්මස්ථානයත් විශේෂයෙන්ම සම්බන්ධක කමනහලක් කියන කාරණාව. ඇයි අසුභ භාවනාවට මේ වගේ ප්‍රශ්නයක් පැනලන්නේ? මේ අසුභ භාවනාව කෙලින්ම දැන් මෙතන මේ අසුභ භාවනාව කියලා කියන්නේ කායගත සති භාවනාවට. කායගත සති භාවනාවයි අසුභ භාවනාවයි කියන දෙක දන්නවද? දැන් අර මල මිනියක් අරගෙන ඉස්සරෝම මල මිනිය පළවෙනි දවස. උද්දුමාර්ගක. දැනට විනීලක විපූපක මේ ආදී අසුභ 10ක් තියෙනවා. අහලා ඉන්නේ ඔය සතිපට්ඨාන සූත්‍රයේම අසුභ භාවනාවේ තියෙනවා. ඒක එක අසුභයක්. එක අසුභ භාවනාවක්. ඊළඟට කායගත සති භාවනාව කියන එකක් තියෙනවා. අපේ වහත්තුරු බෑනියම දානවා. කේසා ලෝමා නකාගන්ත කෙස් ලොම් නිය දන් සම්මස් නහර ඇටයට මෙදුළු වපුගඩු ආදි වශයෙන් යනකොට එන කුණප 32ක් තියෙනවා මේ ශරීරේ. මේ ජීවත් වෙලා ඉන්න ශරීරයක තියෙන අසුභය සිහිපත් කිරීම කායගත සතිය. මරණ ශරීරයේ අසුභය සිහිපත් කිරීම තමයි දස අසුභ වලට ඇතුළත් වෙන්නේ. එතකොට මේ සතර කමඨහන් වලට ඔය කමඨහන් දෙකම හැමදිනක් ගන්න පුළුවන්. අසුබේ මෙනෙහි කරන්න කියනකොට දැන් අපි අහලා තියෙනවානේ. මෛත්‍රී බුද්ධහනුස්සතිය මරණයට අමතරව සතර කමඨහන් වලට අසුබ භාවනාව කියන එකක් තියෙනවා කියලා. එතකොට මේ අසුබ භාවනාවේදී ඔය භාවනා දෙකම ගන්න පුළුවන්. හැබැයි අපි යම් කේකින් අර දසාසුබ භාවනාව ගත්තොත් දසාසුබ ගත්තොත් විනීතක විපකාදී වශයෙන් කියන දසාසුබ ගත්තොත් ඒවා මේ යනකොට එනකොට කනකොට බොනකොට හැමතැනම පරිහරණය කරන්න බෑ. සාමාන්‍යයෙන් එහෙම හැමතැනම පරිහරණය කරන්න ගියාම ප්‍රායෝගික ප්‍රශ්න ගැටලු මතුවෙනවා. ඒ කියන්නේ හැම වෙලාවෙම මල මිනියක එක එක ස්වභාව ඉදමුණු මල විනියක් ඊළඟට ඕජස් ගලන මල විනියක් පණුව ගැවසිච්ච මල විනියක් බලු කැඩෙහි ලංකාවේ මල විනියක් ඊළඟට නහර වැල් එවුව හබ තුවාල වෙලා මස් කුඩු වෙලා ගියපු මල විනියක් මේ අනුවසෙන් මේ මොකක් හරි අසුබ අරමුණක් අරගෙන ඒ අරමුණ නිතරම පාරිහාරයේ කමතහනක් වත් සම්බන්ධ කමතහනක් වශයෙන් හැමතැනම වඩා දෙලිය ප්‍රායෝගික ගැටලු වෙනවා දැන් උදාහරණයක් හැටියට ආහාර ගන්න වෙලාව. ආහාර ගන්න වෙලාවෙදිත් ඔය භාවනා අනුනේ සිත පිළිව ගන්නොත් සමහර කෙනෙකුට ආහාර අප්‍රිය වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඊළඟට රාත්‍රී කාලයේ ඔය අසුපරමුණ වඩනකොට සමහර වෙලාවට බය ලොමු දෙනගැන්වීම වෙන්න පුළුවන්. පාරම මලමිනියක් අර භාවනා ආරම්භන හොඳට වැඩුණාම ඇස් දෙක පියාගත්තත් ඇස් දෙක අරගෙන ඉඳියත් හොඳට භාවනා ආරම්භන අර මලමිණි එක ස්වභාවයක් අපි ගත්තොත් ඒ ස්වභාවය ඇස් දෙක ඉස්සරහ වැවිලා නිතරම පේන්න පටන් ගන්නවා. එතකොට මේක නිතර පරිහරණය කරන්න කියන ප්‍රශ්නයක් වෙනවා. ආයෝක ගැටලුවක්. තමයි ඔය ආචාර්යවරු මේ අසුභ භාවනාව සම්බන්ධන කමටහනක් වශයෙන් පිළිගන්න ඇත්තේ. මේ නිසා මේ සතර කමඨකම් වලට බොහෝසෙයින් අපි උගන්වන්නේ කායගත සතිය. ඒ කියනොත් තච්ච පංචක කර්මස්ථාන. තච්ච පංචක කර්මස්ථාන කියන්නේ කේසා, ලෝමා, නකා, දන්තා, තච්ච. කියන මෙන්න මේ පහ. මේකට කියනවා තච්ච පංචක කර්මස්ථානේ. තච්චෝ කියන එක පස්වෙනි කොට ඇති කරුණු පහක් තියෙන කර්මස්ථානේ. ඔය ස්වාමීන් වහන්සේලා මහාන කරනකොට පුරණීති කියලා දෙන්නේ ඔය කමඨාගෙන තමයි. කෙස් බානකොට කෙස් දොඩක් අතට දීලා ඔය කෙස් ගහේ වර්ණය අනුව කෙස් ගහ පිළිකුල්. කෙස් ගහේ තියෙන පාට ලස්සන පාටක් නෙවෙයි. හරිය පිළිකුල් පාටක් තියෙන්නේ. කවුරුවත් ඔය පාටට කැමති නෑ. කෙස් ගහේ තියෙන පාට ගෙදරක දාන්න ඇඳුම කඳින්න කැමතිද? නෑ. ඔක අපි ප්‍රිය කරන පාටක් නෙවෙයි කෙස් ගහේ තියෙන්නේ. එනිසා පාට වශයෙන් ඔබ පිළිකුල්. ඊළඟට ඔබ බොහෝම දේශහැවිවලින් ගැවසිතින් තෙල් හමක් වල තමයි ඔබ පිළිතලා තියෙන්නේ. එතකොට මේක ඇසුරු කරගෙන තියෙන තර වශයෙන් පිළිකුල්. මේක හැදිලා තියෙන්නේ කුණපවලින්. ඒ නිසා මේක පිළිකුල්. ඉතින් මේ විදිහට මේ කෙස් ගහින් පිළිකුල කියලා දෙනවා. ඊළඟට ලොම් ගහිය පිළිකුල කියලා දෙනවා. ලොම් වල තියෙන පිළිකුල. ඊළඟට දත්වල තියෙන පිළිකුල. දත් ටිකක් අතට ගලවලා දුන්නොත් ඒක මේ සිප ගන්න සංස ගන්න පුළුවන්කමක් නෑ ගලවලා දත් දෙක තුනක් අතට දුන්නොත් ඒක අප්‍රියයි ප්‍රේමනාප නැහැ ඊළඟට නියපොතු ටිකක් ගලවලා මේ වැగిරෙන ගමන් අතට දුන්නොත් ඒක අතේ තියාගෙන ඉන්න අප්‍රියයි ඒක ප්‍රේමනාප නැහැ එතකොට මේ කුණප වෙන වෙනම ගත්තාම මේක කොහොම අප්‍රියයි අසුබයි අපට ප්‍රියක් උපදින්නේ නැහැ පිළිකුල් ඒ නිසා මෙන්න මේ කාරණා පහේ පිළිකුල කියලා දෙනකොට සසර පිරෝපාර විලාගෙන් ගොත් ඒ ස්වාමීන් වහන්සේලා උරගියේදිම රහත් වෙනවා. දැන් අපට බුදුදහම බලන උතුමන් වහන්සේ කවුද? අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ. මිහිඳු මහරහතන් වහන්සේ. කෙස් පානකටමයි ඒ උතුමන් වහන්සේට මාර්ග ඵල ලබන්න පුළුවන්. මොකද උන්වහන්සේලා සංසාරේ වැඩෝ පාරමිතාකින් වයයි. මේ කමඨහන් සසර පුරුදු කරලා තිබ්බා. එනිසා මේ අසුභ භාවනාවට අපි සම්බන්ධන කමඨහකට ඇතුළත් කරන්නේ ඔන්න ඒ කායගත සතිය. ඒකත් පොඩ්ඩක් මතක තියාගන්න. නිතරම සතරේරියම්මේ අසුභ භාවනාව පුරුදු පුහුණු කරන්න යනකොට අන්න අර දස අසුභයන් මෙනෙහි කරන්න යන්න එපා. ඒ දස අසුභයන් කාය හානිය කපටහරට ප්‍රධාන කපටහරට තියාගන්න. එතකොට කර්මස්ථාන ගන්න යෝගාවචරය ඉස්සරෝම මෙන්න මේ කියන සම්බන්ධක කර්මස්ථාන වඩන ආකාරයේ පතුරන ආකාරයේ දැනගෙන ඉන්න ඕනේ මේ බුද්ධ ආනුස්සති භාවනාවක පළමුවට. එක එක භාවනාවක් තම තමන්ගේ ප්‍රධාන භාවනාව කරගන්නකොට භාවනා ගුරුවරයන්ගෙන් අහලා දැනගෙන ඔය කියන සතර කමටහන් තමන්ට සුදුසු කොටස භාවනා කරන්න ඕනේ. හැදෙන්නේ. ඉස්සර වෙලා ඔය කමටහන් දෙන ගුරුවරයෙක් නිර්මාණය වෙන්නේ ඉස්සර වෙලාම ගුරුවරයෙක් ඇසුරේ යම් කමටහනක් අරගෙන භාවනා කරන්න ඕනේ කලක්. එතකොට කලක් භාවනා කරනකොට මේ භාවනාව පිළිබඳ භාවනා මාර්ගය පිළිබඳව යම් අසල දැනුමක් ඇති වෙනවා. භාවනාවෙන් රහත් වෙන්න මාර්ගඵලයක් ලබන්න තරමට බැරි වුණත් විදර්ශනා ඥානයක් දෙකක් හරි අනුතරමේ උපදව ගන්න යම් කිසි හෝ චිත්ත සමාධියක් උපදව ගන්න ධ්‍යාන විඥාන නැති වුණත් ඒ භාවනාව පිළිබඳ පරිචයක් ඇති වෙනවා. මොකද කලපුරුද්දක් දැනුමක් ඇති වෙනවා. එතකොට මේ භාවනාව කියලා කියන්නේ මොකක්ද කියන දැනුම උන්වහන්සේට ඇති වෙනවා. අන්න ඊට පස්සේ ආචාර්යවරයෙක් ඇසුරු කරලා භාවනා ක්‍රම ඉගෙන ගන්න ඕනේ. මේ කියන භාවනා ක්‍රම ඉගෙන ගන්න ඕනේ. ඒ කියන සමසතරිස් කමටහම ඉගෙන ගන්න ඕනේ. ඒ කියන්නේ ඉස්සර වෙලා න්‍යාය ඉගෙන ගන්න ඕනේ. සමසතරිස් කමටහම. ඒ න්‍යාය ඉගෙනගෙන භාවනා වාක්‍ය කටපාඩම් කරගෙන ඒ සියල්ල ධාරණය කරගන්නවා. ඊට පස්සේ විදර්ශනා භාවනාව පැත්තට ගියපුවාම බඳු සතිය හොඳට ඉගෙන ගන්න ඕනේ. ඔය මජ්ක්‍ධිම නිකායද කියන්නේ විදර්ශනා භාණ්ඩාගාරය කියලා. ධර්මයෙන් තුළ මජ්ක්‍ධිම නිකායද කියන්නේ විදර්ශනා භාණ්ඩාගාරය කියලා. ඒ නිසා බඳු සතිය හොඳට ඉගෙන ගන්න ඕනේ. විසුද්ධි මාර්ගය හොඳට ඉගෙන ගන්න ඕනේ. ඒ වගේම තමයි සතිපට්ඨාන සූත්‍රයේ විස්තර විවරණ ඇතුව හොඳට ඉගෙන ගන්න ඕනේ. මෙන්න මේ න්‍යායන ගහම් කරුණු රාශියක් ඉගෙන ගන්නට පස්සේ ඔය හැම භාවනාවකම ප්‍රායෝගිකව වඩනකොට ඒ භාවනාවේ ප්‍රායෝගික පැත්ත මොකක්ද කියලා ගුරුවරයෙක් ඇසුරු කරගෙන එක එක භාවනා ඉගෙන ගන්නවා. මොකද පොතේ පතේ නැති කොටසක් ගුරුවරයාගෙන් ඉගෙන ගන්න තියෙනවා. එතකොට ගුරුවරයෙක් ඇසුරු කරමින් ඒ එක එක භාවනාවල ප්‍රායෝගික පැති ඉගෙන ගෙන දැනුම හදාගන්න ඕනේ. එහෙම දැනුම හදාගෙන දැනුම පෝෂණය කරගන්නට පස්සේ ඒ කමටහන් දෙන ගුරුවරයෙක් තව ස්වාමීන් වහන්සේලාට එවැගේම තව කිසි පිරිසකට කමටහන් දෙනකොට එතෙන්ට වෙලා ළඟට ඉන්නවලා තියාගන්න. තියාගෙන එතකොට අර ස්වාමීන් වහන්සේ යෝගාවචරයන්ගෙන් ප්‍රශ්න අහලා ඒවට දෙන විසඳුම් ඊට පස්සේ උන්වහන්සේ කියලා දෙන භාවනා මෙව ළඟට වෙලා ඉඳගෙන බොහෝ කාලයක් ඉගෙන ගන්නවා. ගුරුවරයෙක් ළඟට වෙලා ඉඳගෙන. භාවනාවේදී ගුරුවරයෙක් එක්ක ළඟ ඉඳගෙන අනිත් අයගේ ගුරුවරයා භාවනා දෙන හැටි හොඳට දැනගෙන ගන්නවා. ඉතින් මෙහෙම හොඳට ඒකක් දැනගෙනගෙන ප්‍රශ්න ගැටළු ආවම ඒව ආපහු ගුරුවරයන් එක්ක සාකච්ඡා කරලා ඒවා විසඳගන්නවා. ඉතින් මේ සියල්ල විශ්ලේෂණය පස්සේ තව අපි ඔය දැන් සාමාන්‍ය භාවනා කරන අලුත් පිරිසකට ඊට පස්සේ ගුරුවරයාගේ ඇසුර ඇතුව කමටහන් කියලා දෙනවා. ඒ කියන්නේ ගුරුවරයෙක් ඉන්නවා ගුරුවරයාගේ අධීක්ෂණය යටතේ අපි තව පිරිසකට අලුත් පිරිසකට කමටහන් දෙන්න ඕනේ. එතකොට අලුත් පිරිසකට කවටහන් දීලා ඒ කට්ටියගේ ප්‍රශ්නවලට අපි ඉගෙනගත්තු දැනගත්තු දේවල් වලින් උත්තර පිළිතුරු සපයමින් මෙහෙම කාලයක් අර ගුරුවරයාගේ අධීක්ෂණයේ යටතේ පුහුණු වෙන්න ඕනේ. එහෙම පුහුණු වුණාට පස්සේ සාමාන්‍ය භාවනා වැඩසටහන ඔය මිනිස්සු පාන ආහෙට 100 200 සම්බන්ධ වෙන භාවනා වැඩසටහන 20ක් 30ක් විතර කරපුවාම සාමාන්‍ය 10කට විතර කමටහන් දීලා ඉන්නකොට. එතකොට මේ 10කට විතර කමටහන් දුන්නාම මේ කමටහන් දීම සම්බන්ධව ලොකු පරිචයක් පළපුරුද්දක් දැකවත් ඇති වෙනවා. එතකොට යෝධාවචරයේ මොනවද කියන්නේ? ඊළඟට අර යෝධාවචරයා කියපු දේවල් මේ යෝධාවචරයා එකම භාවනාව ගැන කියපු දේවල් සියල්ල ගුරුවරයා දැනගන්නවා. දැන් මම අපේ පින්වත්තුන්ට එකම කමටහන කියලා දීලා ඔයාලා වෙන වෙනම වෙන ප්‍රශ්න අහනකොට කමටහන් සුද්ධ කරනකොට මේ කොහොම ළමට අධ්‍යක්ීම් ටික මට අහන්න ලැබෙනවා. ඒ අහන්න ලැබීම තුළ මේ භාවනාව කරනකොට එක එක පුද්ගලයන්ට ග්‍රීවී අධ්‍යක්ීම් ලැබෙනවා කියන දැනුත් සම්භාරේ ගුරුවරයාට ලැබෙනවා. යන්නේම තුන දුන්නාම ඔය භාවනා මධ්‍යස්ථානවල බොහෝ කාලයක් භාවනා කරන ස්වාමීන් වහන්සේලාට එක සාකච්ඡා දාලා දෙනවා. එතකොට බොහෝ කාලයක් භාවනා වඩපු භාවනා දියුණු කරගත්තු ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක ගිහිල්ලා ඔය භාවනා මාර්ග පිළිබඳ සාකච්ඡා කරනවා. එහෙම සාකච්ඡා කළාට පස්සේ භාවනාව සම්බන්ධව ලොකු දැනුම් සම්භාරයක් ලැබෙනවා. අන්න එහෙම දැනුම් සම්භාරයක් ලබා ගන්නතර පස්සේ අපි ඉස්සරෝම භාවනා ඉගෙන ගත්ත ගුරුවරයා ඊට පස්සේ අහන ප්‍රශ්නවලට අපට පිළිතුරු දෙන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඒ ප්‍රශ්නවලට හරියටම පිළිතුරු දුන්නොත් උන්වහන්සේ කියනවා දැන් තව පිරිසකට කමටහන් කියලා දෙන්න සුදුසුයි. දැන් අපේ අවවාද අනුශාසන අවශ්‍ය නැහැ. ওই නමට කැමති කෙනෙකුට කමටහන් කියලා දෙන්න පුළුවන්. එතකොට මේ කියන කමටහන් ගුරුවරේ කල්යාණ මිත්‍රයේ මේ නිකම් පතක් පොතක් කියවලා බිහි වෙනවා නෙවෙයි. දැන් දොස්තර කෙනෙක් විහි වෙනවට වඩා සමහර විට ලොකු කාර්යයක් අරගෙන තමයි කමඨහන් ගුරුවරයෙක් ඉන්නේ. එතකොට එතකොට මේ කල්යාණ මිත්‍රයා කියන කෙනා නැත්නම් කමඨහන් දෙන ගුරුවරයා කියන කෙනා ඔය වාගේ ලොකු දැනුම් සම්භාරයක් තියෙන කෙනෙක්. එන්නෝ නැත්නම් ආවට ගියාට මිනිස්සුන්ට කමඨහනක් කියලා දෙන්න හොඳ නෑ. හේතුව ආවට ගියාට විහිතක් දුන්නොත් ඒ මනුස්සයා එක්කම මැරෙන්නේ උගලම. එක ජීවිතයක් මැරෙන්න. හැබැයි කමටහනක් වරද්දලා කියලා දුන්නොත් ඒ මනුස්සයාගේ මුළු සංසාර භව ගමනක්ම නැති කරලා දානවා. ඒ මනුස්සයා සංසාර භව ගමන කරපු ලොකෝ පිළකට ලබපු මේ සම්බුද්ධ ශාසනයේ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ මුණ ගැනීම එහෙන් පිටින් නැති කරලා දානවා. ඒ නිසා මේ මිනිස්සුගේ ජීවිතයක් නැති වෙන්න බෙහෙතක් දෙලා ඒ මිනිස්සයා මරලා දානවාට වඩා සිය ගුණයෙන් දහස් ගුණයෙන් බරපතල කාරණයක් නොදේවි නොදන්නා විදිහට කමට හදන් දෙන්න ගිහිලා මිනිස්සුගේ සංසාර ගමනක් වැරදෙනවා. මොකද එහෙම සංසාර ගමනක් වැරදිලා වැරදි දෘෂ්ටි දුත්තාන්ත වල අතරමං මොහොතයක් කෙනෙක්. ඊට පස්සේ සමහර වෙලාවට තව බොහෝ කාලයකට මේ මනුස්සයා මහන්සිය ගොඩ ගන්න බැහැ. බෙහෙතින් ලෙඩක් හදාගත්තා. බෙහෙත් දීලා දීලා ලෙඩක් හදාගත්තොත් ඒ මනුස්සයාට දොස්තරලා කියනවා අතේ කිච්චන් කියලා. මේක බුද්ධ ශාසනයේ තියෙන මේ වචනේ. බුද්ධ ශාසනයෙන් ලෙඩක් හදාගත්තොත් ඒ පුද්ගලයා අතේ කිච්චයි. අතේ කිච්චයි කියන්නේ එයාට පිළියම් නැහැ. එයාට බෙහෙත් නැහැ. එහෙම බුද්ධ ශාසනයෙම වැරදි පිළිත් පාණය කරලා බුද්ධ ශාසනය තුළම අපි රෝගයන් සදාගත්තොත් සංසාර ගමන විනාශ වෙන විදිහේ ඒ මොනොත් ආයේ බුද්ධ ශාසනයක් මුල ගැහුණා ඒ පුද්ගලයා සෝපත් කරන්න බුදුවරයෙකුට පවා සෑහෙන විහිසටපත් වෙන සිද්ධ වෙනවා. වැරදි මාර්ගයන් බුදු දහම කියලා පිළිඅරගෙන සමත විපස්සනා භාවනා කියලා පිළිඅරගෙන බුදුමුමින් වදාළ ධර්මයේ කියලා පිළිඅරගෙන පුරුදු පුහුණු කරපු නිසා. ඒ නිසා මේ කමඩහන් දෙන ගුරුවරයෙකුට කියනවා ලොකෝ වගකීමක්. වැරැද්දුවොත් උන්වහන්සේට සිද්ධ වෙන පාපේ දාගන්න බැරි විදිහේ පාපයක්. ඒ නිසා මේ සාමාන්‍ය ලෙඩෙකුට බෙහෙත් දෙනවට වඩා ලොකු වගකීමක් යමෙකුට භාවනා කමටහනක් කියලා දෙනකොට ඒ ගුරුවරයා සතුව තියෙනවා. ඇති වුණොත් ඉස්සරෝම අපාගත වෙන්නේ ඒ ගුරුවරයා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ශාසනය පිළිදක් නොලබන්නේ ඒ කවදාවත් ආලෝකයක් නොවැටෙන ලෝකාන්තරික නරකවල උපදින්න ඒ ගුරුවරයාට හේතු උපකාර වෙනවා ඒ සංකයෝ සසරට ගෙනන අකුසලේ. ඒ නිසා මේ කල්යාණ මිත්‍රයා කියන උතුමන් වහන්සේ බිහි වෙන්නට ඔය වාගේ ලොකු වැඩ කොටසක් තියෙනවා. ඒ නිසා තමයි කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් යම් කමඨහනක් කියලා දුන්නාම අපි හැමෝම මේ කමඨහන බොහෝම ගෞරවයෙන් පිළිඅරගෙන ඒ කමඨහන වඩන්න ඕනේ පුරුදු පුහුණු කරන්න ඕනේ. අපේ පින්වත්නි මෙතෙන්ටම අදාළ වෙන තා පුංචි කාරණයක් මම මතක් කරගන්න මේක මම නැවත නැවතත් මතක් කරනවා. අපි හැමෝම භාවනාවට එනකොට පුංචි දරුවෝ වගේ වෙන්න ඕනේ. මේ කමටහනක් ගන්නකොට පුංචි දරුවෝ වගේ වෙනවා. දැන් මම අපේ මහත්තුරුන්ගෙන් හෝ අපේ මිනිවතුන්ගෙන් ඇහුවොත් මේ මල් පෝච්චිය දැක්කහම ඔයාලට ප්‍රශ්නයක් එනවද කියලා. සාමාන්‍ය ධර්මයේ දැනුමක් නැති කෙනෙකුට මේ මල් පෝච්චිය දැක්කහම ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැත්තේ මේ මොකක්ද කියලා දන්නු නිසා. ඊළඟට ධර්මයේ ඉගෙන ගත්තු අම්මා කෙනෙකුගෙන් තාත්තා කෙනෙකුගෙන් මේක ගැලවුවා තා ස්වාමීන් වහන්සේ ඔක සතර මහා ධාතු වලින් ඇදලා තියෙන්නේ වෙන වෙනම තියෙන රූප කලාප ගොඩක් තියෙන්නේ වෙන මේකේ හේතුච රූප කලාප ගොඩක් ඔකේ තියෙන්නේ ඒවා ඉදගෙනවා විදෙනවා ඉතින් මේක මේ විදිහේ ධර්මතා ස්වરૂපයක් තමයි පවතින්නේ කියලා මල් පෝච්චිය ගැන ධර්මයක් දැන් එතකොට මෙයාට ලෞකික පැත්තෙන් මල් පෝච්චිය ගැන ප්‍රශ්නකුත් නැහැ ඊළඟට ලෝකෝත්තර පැත්තෙන් වල්පෝච්චිය ගැන ප්‍රශ්නකුත් නැහැ. එතකොට වල්පෝච්චිය දැක්කම එයාට ප්‍රශ්නයක්ම නැහැ මේ මොකක්ද කියලා. දෙපැත්තෙන්ම දන්නවා. මෙන්න මෙහෙම කෙනෙකුට කමටහන් වලලා දිනු වෙන්න බෑ. මතක තියාගන්න. මේ මල්පෝච්චිය ඇත්තටම මොකක්ද කියන ප්‍රශ්නේ තියෙන පුංචි ළමයෙකුට. එයා ඔය දෙආකාරයෙන්ම මේ මොකක්ද කියලා දන්නේ නැහැ. ඉස්සරෝම මේ මල් කෝච්චිය ළඟට අතදරුව එන්නවා. දැකපු ගමන් අම්මේ තාත්තේ මේ මොකක්ද අරක මොකක්ද කියලා නැවත නැවත අහන්නේ මෙයාට මේක පිළිබඳ ප්‍රශ්නයක් පුදුහලයක් කියලා නොදන්නා බවක් තියෙන නිසා. එතකොට අපේ පින්වත්නි මේ මල් කෝච්චියේ නොදන්නා බවක් තියෙන අතදරුවට තමයි මේ මල් කෝච්චිය ගැන යමක් අවබෝධ කරගන්න පුළුවන්. හැබැයි මල් පෝච්චිය ගැන දන්න කෙනාට අපට මේ මල් පෝච්චිය ගැන ප්‍රශ්නයක්ම නැති නිසා අපට අබුදුවෙන් භාවනාවේ අවබෝධ කරගන්න දෙයක් නැති වෙනවා. ඒ නිසා මේ භාවනා වඩනකොට අපි හැම වෙලාවෙම ගුරුවරයාගේ වචනය විශ්වාස කරලා ඒ කියන ටික විතරක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම නැති වුණොත් අපි දැන් මේ මල් කෝච්චිය ගැන හිතාගත්තු ටිකක් තියෙනවා. මේකන් මේ සතර මහා ධාතුවෙන් හැදලා තියෙන්නේ වෙන වෙන රූප කලාවකින් තියෙන්නේ හේතුඵල ධාමක් මේ විශ්ව කුලේ තියෙන. දැන් බා ඔය ටික ධර්ම ටිකනේ. අපි භාවනා කරන්නේ ওই ධර්මය එකක් හොයන්න. දැන් ওই ධර්ම ටිකනේ. දැන් අපිට භාවනා කරන්න ඕනේ අපි මොකක්ද මේ මල් කෝච්චිය ඔයිටත් වඩා එකක් අවබෝධ කරගන්න. එහෙම එකක් නැහැ. ඔච්චරයි තියෙන්නේ. ඔය තියෙන ටික තමයි ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ. එතකොට ඊට වැඩි එකක් හොයන්න, ඊට වැඩි එකක් අවබෝධ කරගන්න යන කෙනාට කවදාවත් කමට හන වැඩෙන්නේ නැහැ. ඒ නිසා මේ මල් පෝච්චිය දැකපු වෙලාවක ගුරුවරයා කිව්වොත් මේ මල් පෝච්චියේ දිහා බලාගෙන මේ මල් පෝච්චියේ පාට රෝස පාටයි රෝස පාටයි රෝස පාටයි කියලා හොඳට පාට දිහා බලාගෙන මේ රෝස පාට කියමින් වඩමින් මෙනෙහි කරමින් මේ මල්කෝච්චිය දිහා බලාගෙන ඉඳ කියලා යෝගාවචරයට පුළුවන් වෙන්න ඕනේ ඒක කරන්න. එතකොට අපි ඉගෙනගත්තු ධර්මය අපි දැනගත්තු ධර්මය භාවනාව තුළින් අවබෝධ කරගන්න නෙමෙයි යෝගාවචරය කියන්නේ. අධිකර තමයි වර්ගින අපි ඉස්සර වෙලාම මේ මල් පෝච්චිය ගැන චිත්ත රූපයක් හදාගන්නවා. අහපු බණ අහපු එකේ. තේරුණාද? එතකොට මේ අහපු ධර්මය භාවනාව තුළින් අවබෝධ කරගන්න කියොත් අපිට වැඩේ වර්ධෙනවා. භාවනාව තුළින් ධර්මය අවබෝධ කරගන්නයි අපි අත්කරන්නේ. එහෙනම් ඒ නිසා භාවනාවට එනකොට මොනතරම් ත්‍රිපිටක ධාරී වුණා මොනතරම් ධර්ම දරුවත් එක්කත් ඒ සියල්ලම පැත්තකින් තියලා දන්නා බව පැත්තකින් තියලා සත්‍ය වෙරිදි සාමණේර කමඨහන් ගුරුවරයෙක් ගාව හරි කමන්නේ දැනගහල වැදලා උන්වහන්සේගෙන් කමටහනක් ඉල්ලගෙන උන්වහන්සේ කිව්වොත් මෙන්න මෙහෙම අරිය උස්සලා අරිය මෙහෙම සිහියෙන් තියන්න කියලා ඒ උන්වහන්සේ කියපු කමටහනයි වඩාත්වන්නේ. අර දන්දාමම සියල්ල පැත්තකින් තියන්න ඕනේ. නිසා අපි ඉස්සර වෙලා හිතෙන් හදාගත්තු දෙයක් භාවනාව තුළින් හොයන්න යන්න එපා කවදාවත්. එහෙම නම් කවදාවත් අපිට මේ භාවනාව වැඩිද නැහැ. දැන් ගොඩාක් වෙලාවට කාය ග්‍රන්ථයේ ගුරුමේ ඉන්න ගොඩාක් මිනිස්සු දන් දෙන්න ගන්න. ඒ මිනිස්සු ඒ මිනිස්සු ගාම ලොකු දහම් දැනුමක් නැහැ. අපේ සිංහල මිනිස්සු ගාව වාගේ ලොකු දහම් දැනුමක් නැහැ මිනිස්සු ගාව. ඒ නිසා තමයි මේ මිනිස්සු ස්වාමින් වහන්සේලාට බොහෝම ගෞරවයෙන් පාරේ පවා දැන ගහලා වදින්නේ. අපේ මිනිස්සු එන්න නෙවෙයි. අපේ මිනිස්සු ගාව ලොකු දහම් දැනුමක් තියෙනවා. ඒ දහම් දැනුමත් එක්ක අපේ කට්ටිය හදන්නේ ස්වාමිනාසලගේ අනුපාඩුව යන්න නැත්නම් ස්වාමිනාසලට ධර්මයේ කියලා දෙන්න කියලා ධර්ම දේශනාවක අනුපාඩුව යන්න මෙන්න මේ හේතුව නිසා තමයි සංඝයා කෙරෙහි උනත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි උනත් අපේ මේ ලංකාවේ මිනිස්සුන්ගේ ගෞරවය නැති. තේරුණා. ගුරු බිඳ ගිහියේ ගිහිල්ලා පොදු සසුනේ පහළ වුණොත් ගොඩක් වෙලාවට යන්නේ භාවනා කරන්න පහළ වෙන්නේ සසුන් ගුණ පුරන්න. ඒ භාවනා පිළිබඳ හොඳ දැනුමක් තියෙන ගුරුවරයෙක් මොකක්ද කියන්නේ කියන දේ ඒ විදිහටම කරලා. දැන් අපි එකම නෙවෙන්නේ අපි භාවනා කමටහනක් දුන්නාම දැන් මම උදාහරණයක් වශයෙන් කම්බල තියලා ඒ කම්බල ස්පර්ශය ස්පර්ශය බලලා ඒක ඇතිවීම නැතිවීම බලන්න ඉගෙනවාම එතකොට ඕකේ වේදනාව මොකටද දැනෙන්නේ ඊළඟට උතන වේදනාව අනෙක් උතනින් කොහොමද චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ මේ ප්‍රශ්න අපිට තියෙනවා උතනින් කොහොමද භවය නැති කරගන්නේ කියන ප්‍රශ්න අපිට එනවා ඉතින් මෙන්න මේ ප්‍රශ්න අපිට එනවාම කියලා කියන්නේ අපි මේ කමටහන හරියටම තොරතු පුහුණු කරන්නේ නැහැ කියන එක. ඒ නිසා අපි හොඳට කමටහන ගුරුවරු වගේම හැමෝම අත්දැකීමෙන් ගන්න දෙයක් තමයි යෝගී කියලා භාවනා අත්දැකීම් කියනකොට පාලි වචනයක් හරි දානවා කියලා කියන්නේ එයා ඒ ඇත්තම භාවනා අත්දැකීම් නෙවෙයි කියන්නේ. අපිට දැනෙන දේවල් අපිට හැඟෙන දේවල් අපට පේන දේවල් වලට පාළි වචන නැහැ. භාවනා වඩනකොට යෝගාවචරයේකට දැනෙන හැඟෙන අවබෝධ වෙන ස්වභාවයන්ට පාළි වචන නැහැ. ඒ පාළි වචන තිබ්බනම් පසේ බුදු කෙනෙකුට ධර්මයේ දේශනා කරන්න පුළුවන් වෙනවා. උන්වහන්සේ අවබෝධ කරගු උන්වහන්සේ භාවනා වඩනකොට දැනෙච්ච හැදිච්ච දේවල් වචන කරලා උන්වහන්සේට කියන්න පුළුවන් ඒකට. මොකද උන්වහන්සේට අපිට වැඩිය දැනුමක් තියෙනවා. අපිට වැඩිය පාරමිතිය පිළිච්ච කෙනෙක් උන්වහන්සේ. ඒකෝ උන්වහන්සේට එහෙම කියන්න පුළුවන් වෙනකොට. උන්වහන්සේට එහෙම කියන්න බැරි කී. උන්වහන්සේ ලෞතර බුදු කෙනෙකුගේ දහම් පද ඉගෙනගෙන නැති නිසා. දැන් අපේ යෝග කෞචරයන්ද වෙන්නේ දකම්පද ටිකේ ඉගෙනගෙන තියෙන්නේ. එතකොට තමන්ට ලැබෙන භාවනා අධ්‍යක්ීම් හැම වෙලාවෙම දකම්පදත් එක්ක ගලපනවා. ඉගෙනගත්තු ධර්මයන් එක්ක ගලපනවා. ගලපලා අච්චාර කරගෙන තමයි භාවනාව වඩන්නේ. අන්න ඒ නිසා භාවනාව වැඩෙන්නේ නැහැ. එහෙමයි. එනිසා හැම වෙලාවෙම යෝගාවචරයෙකුට ලැබෙන අත්දැකීමකට කවදාවත් එයාට එක වචනකින් හෝ ධර්මයේ වචන වලින් කියන්න බෑ. සම්දරතම දන්නවා කෙනෙක් ඇවිල්ලා භාවනා විස්තරේ කියනකොටම මේ වැඩිච්ච භාවනාවක්ද නැත්නම් එයා හිතෙන් හිතලා කරපු භාවනාවක්ද කියලා. අනිත්‍ය දර්ශනය යෝගාවචරයෙකුට දැනෙන හැටි අනිත්‍ය දර්ශනය අපි බණ පොතෙන් ඉගෙනගෙන ඒක දකින්න උත්සාහවත් වෙමින් මානසිකාර කරලා ඒ දකපු අත්දැකීම ගැන දැනුත්. එහෙමද? බලමුකෝ පුංචි උදාහරණයක් කියන්න. යෝගාවචරේ භාවනා කරනවා. ඒවා අම්බව ඉගෙන ගත්තා කියලා ඔයාලා බලන්න යන්න. ඒකට ඔයාලා වෙන්නේ අර වැඩේමයි. යෝගාවචරයේ භාවනා කරනකොට දැන් අපි හොඳට ඉගෙනගෙන තියෙනවා මේ කකුලේ රූප කලාව තියෙනවා කියලා ඉගෙනගෙන තියෙනවා. මේ කකුල හැදලා තියෙන පුංචි පුංචි රූපාංශ වලින් කියලා. සතර මහා දාංශලේ හැදලා තියෙන්නේ කියලා. එතකොට අපේ හිතේ දැන් චිත්‍රයක් තියෙනවා වෙන වෙනම තියෙන රූපාංශ වලින් මේ කකුල හැදලා තියෙන්නේ කියන කාරණාව සම්බන්ධව. එතකොට ඕක හිතාගෙන අඩිය තියෙනකොට ඔය මානසිකත්වයේ තුල ඉඳගෙන මේ රූප කලාප වෙන් කරලා බලන්න උත්සාහවත් වෙලා එහෙම ඇගෙන අය ඉන්වඥාත දර්ශනයක් ඇති වෙන අය. තව කෙනෙක් ඉන්නවා මොකුත්ම දන්නේ නැහැ. එයා අනිත්‍ය දන්නේ නැහැ, දුක්ඛ දන්නේ නැහැ, අනාත්ම දන්නේ නැහැ, මොකවත් දන්නේ නැහැ. එයා කෙලින්ම එනවා භාවනා දෙන ගුරුවරයෙක් ගාවට. ගුරුවරයෙක් ගාවට ඇවිල්ලා ගුරුවරයා මූලික ධර්ම කාරණා ටික කියලා දීලා ඔහු භාවනාවට යොමු කරනවා. ඊට පස්සේ සක්මන් භාවනාව කියලා දෙන යාට. දැන් කියනවා අඩියක් උස්සලා අඩියක් සිහියෙන් කියන්නේ කියලා. එයා ඒක උදේට කරනවා. කරනකොට ගුරුවරයා ඇවිල්ලා කියනවා මම අඩියක් උස්සලා අඩියක් කියන හැබැයි මට කම්බල ගෙනියන්නේ නැහැ දැනෙනවා. පාස් කරගෙනවා ඒක මට දැනෙන්න ගන්නවා කියන එකට. ඉතින් එහෙම කිව්වට පස්සේ ගුරුවරයා කියනවා ආයෙත් බලන්න දැන් ඒකට සිහිනව කරන්න. ගුරුවරයා කිව්වේ නැහැ. එයාට ඒක දැනෙන්නේ නැහැ. මම මොකද දන්නේ සම්මන් භාවනා ගැන දන්නේ නැහැ බණ මොකද අහලා නැති කෙනෙක් මෙයා අලුත්ම කෙනෙක් අපි කියමු වෙන ආගමකින් ආව භාවනා කරන්න එහෙම ආව කෙනෙක් ඊට පස්සේ යාට කියන එහෙනම් අඩිය උස්සන හැටි ගෙනියන හැටි කියන නැති එවුව නෝනින් බලවි සීයෙන් භාවනා කරන්න කියන ඉතින් මෙහෙම භාවනා කරනවා මේ භාවනා කරනකොට මෙයාගේ සති සමාධි ප්‍රඥාව දෙරට වැඩෙනකොට මෙයාට දැනෙනවා ගුරුවරයා ආව තාපව ලැබිලා කියනවා මම භාවනා කරගෙන යනකොට පොළවේ අඩිය ස්පර්ශ වෙන එක ඊළඟට පොළවේ අඩිය ස්පර්ශ වෙලා කියනකොට තද වෙලා කියනවා මේ මේ දේවල් මට දැනෙන්න ගන්නවා කියලා. අර අරගෙම හිත පවත්තන්න බෑ මේවත් මට ඒ අතකින් දැනෙන්න ගන්නවා කියලා. අන්තිමකොට ගුරුවරයාගේ හරිමනම් පොළවට තද වෙනකොට ඒ තද වෙනකොට දැනෙන ස්පර්ශය. එන ස්පර්ශය පොළවේ කකුල උස්සනකොට අර කකුලේ හැම ගුරුල් වෙන එක. උඩට කකුල ඉස්සෙන ස්වභාවය. ඒක උදේට රජමින් භාවනා කරන්නේ කියලා. ඊටසොන භාවනා තව ක්‍රමයක් ගුරුවරයා කියලා දෙනවා. මේවා ගුරුවරයා කියලා දුන්නවා නෙවෙයි. එයා අත්දැකීමෙන් අවබෝධ කරගන්නවා. මොකක් කරලාද? ගුරුවරයා කියපු කමටහනකට දාලා. මේවා බලමුකුත් දන්නේ නැහැ. ධර්මයේ මුකුත් දන්නේ නැහැ. ඊට පස්සේ මෙහෙම භාවනා කරගෙන මෙහෙම යනකොට මම දැන් මේ වැඩසටහන ඉදිරියට පාත් ගන්න ඕන නිසා කොටසක් ඉක්මවනවා. දවසක මෙයා මෙහෙම භාවනා කරගෙන කරගෙන යනකොට හොඳට සති සමාධි වැඩෙනකොට හොඳට සීනුවල පිහිටනකොට මේ කකුල ඔස්සනකොට නිකන් බර නැති ගතියක් දැනෙනවා මෙයාට. මේක නිකන් හුලම් ගහලා පොම්බලා වගේ දැනෙනවා. බැලුම් බෝලයක් වගේ දැනෙනවා කකුල. ඉතින් මෙහෙම ඉස්සරහට අරන් යනකොට අර ඉස්සර තිබු බර ගතිය කකුලේ නොදැනී යනවා. මෙහෙම සක්මන් කරන එක පාරම මේ කකුල තේරකොටම මේ පුද්ගලයාගේ කකුල හරියට නිකන් පිටික් ගෝණියක් පොළේ ගැහුවා වගේ කකුල එකපාරම සුළු විසු වෙලා යනවා. ඉතින් මෙයාට සමහරවල් එකපාරම වැටෙන්න යනවා සම්මනේ බයෙන් වෙනවා එකපාරම. මේ ලම්බරාව දැකීමට. ඊට පස්සේ දැන් කකුල හොඳට තියෙනවා. අය කකුල හොඳට පොළවේ දිගේ වෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙ මෙයා සක්මක් කරනවා. ආයෙ සතියක් විතර සක්මන් කරනකොට ආතෝපයක් දැකීම වෙනවා. එකපාරම කකුල ඔස්සලා විමින් තියෙනකොට කකුල විසිරලා යනවා එකපාරම. එහෙම දැනෙනවා. ඒක පිටියෙන් හදපු කකුලක් හිතන්නකො වැල්ලෙන් කකුලක් අතර ඒ වැඩි කකුල විවිධ එකපාර වැඩි ටික පිළිලා කියලා කකුලේ ඇදෙන්න වගේ යනවා. ඉතින් මෙන්න මේ වගේ අත්දැකීම් ලැබෙනවා මේ උදාහරණයට. විපත් දැකීමක් ලැබෙනවා වාර කීපයක්. ඇවිල්ලා ගුරුවරයාට කියනවා. ස්වාමීනි මේ මේ පාඩිය උස්සලා අගිය කියනකොට මෙන්න මේ වගේ අත්දැකීමක් මට වෙනවා විටින් විට. ඒක හැම වෙලෙම වෙන්නේ මට විටින් විට වෙනවා මේ අත්දැකීම. අන්න එතකොට ගුරුවරයා දැනගන්නවා හා දැන් මෙයාට රූප කලාම වෙන් වෙන්න පටන් ගන්නවා. වෙන වෙලා තියෙන්න පටන් ගන්නවා. ඒක ගුරුවරයා ඉතින් හිතා ගන්නවා. කඩේට කියන්නේ ඒ දර්ශනීය දකින වෙලාවට ඒක එහෙම දැකපු දෙයක්. ඔයා නමුත් ඒකට අවධානය වැඩි යොමු කරන්නේ නැතුව අර කඳුලේ පිළිබඳව සිහිය තියාගෙන ආපහු සක්මන් කරන්න කියලා දෙනවා. මම මේ පුංචි උදාහරණයක් කිව්වේ. කොහොමද මේ ආගම දහම මොකුත් නොදැන නමුතු බුදුරජාණන් වහන්සේගේ ගුණ දැනගෙන, ධර්මයේ ගුණ දැනගෙන, සංඝයාගේ ගුණ දැනගෙන, මේ ශාසනයේ නිර්යානිකයි කියලා දැනගෙන, සංසාරයේ කරපු පාරමී කුසල් බලයෙන් උපන්න සද්ධාව ඇතුව භාවනා ගැන අනිත්‍ය දර්ශන ගැන නාම රූප ධර්ම ගැන ලොකු දැනුමක් නැතුව ඇවිල්ලා භාවනා වඩනකොට යෝගාවචරයේ කොට අත්දැකීමෙන්ම අතේ ගොඩාක් වඩාහල රූප කලාප වෙන වෙනම තියෙනවා කියලා මේ කකුල ඇදලා තියෙන්නේ කියලා අපි ඉගෙනගත්තු දේ යෝගාවචරයෙන්කට වැටෙන එක ක්‍රමයක් ඔය. හැමෝටම ඔහොම වෙන්නේ එක එක යෝගාවචරන්ට එක එක ක්‍රම වලට තමයි ඉස්සරහම රූප කලාප වෙන වෙන දර්ශනය ඇති වෙන්නේ. ඒ කියන්නේ රූප කලාප වෙන වෙලා පේන දර්ශනය ඇති වෙන්නේ. අපේ පින්වත්නි දැන් අපි හොයන්නේ වෙනම එකක්. දැන් අද ඔයාලට මම මේ කතාව කියපු හින්දා දැන් දන්නවා කොහේද කියලා. හැබැයි ඔයාලා මේ වෙනකන් ඔළුවේ තියාගෙන හිටියේ මේ කකුලේ රූප කලාප වෙන වෙන දර්ශනය කියන එක වෙනම කතන්දරයක් කියලා. අන්න එහෙම රූප කලාප වෙන් කරලා බලන්න ඔට්ටු වෙන ඔයාලට කවදාවත් ප්‍රායෝගික අත්දැකීම හම්බ වෙන්නේ නැහැ. නිසා මේ ධර්මයේ ඉගෙනගෙන ධර්මයේ පිළිබඳ නොවන වඩන එක භාවනා වලින් ඔය කියන අත්දැකීම ලබන්න ලොකු උපකාරයක්. එහෙම බලන්න. ඒක ලොකු උපකාරයක්. හැබැයි යෝගාවචරය දක්ෂ වෙන්න ඕනේ. භාවනා යෝගීත්වයේ තියෙන අදක්ෂ භාවය තමයි ඉගෙනගත්තු ධර්මයයි භාවනා සමතහනයි දෙක ගුරුවරයාගේ අනුමැතියකින් තොරව පටලවන එක. එනිසා යෝගාවචරයේ කම්මද සමත විපස්සනා භාවනාවකට යෝගාවචරයේකු දක්ෂ වෙන්න ඕනේ පළවෙනිම විභාගය තමයි තමන්ගේ දහම් දැනුම පැත්තකින් තියලා ගුරුවරයා කියන දේ ඒ විදිහට භාවනා කරලා ඒ තුලින් ධර්මය අවබෝධ කරගන්න උත්සාහවත් වෙන එක. ධර්මය අවබෝධ කරගත්තට පස්සේ අපට පුළුවන් ඉගෙනගත්තු ධර්මයත් එක්ක ජීවිතය අත්දැකීමෙන් අවබෝධ කරගත්තු ධර්මතා සංසන්දනය කරලා බලන්න. එතකොට තේරෙනවා මම ධර්මයේ ඉගෙන ගන්නකොට අනිත්‍ය ගැන අහනකොට නාම රූප ධර්ම ගැන රූප කලාප ගැන අහනකොට මම හිතාගෙන හිටියපු දර්ශනයේ අහසට පොළොව වගේ වෙනස් එකක් නේද? මම මුළු ත්‍රිපිටක ධර්මයේ ඉගෙන ගන්නකොට අභිධර්ම පිටකේ හොඳට මම පරිශීලනය කරනකොට මගේ හිතේ මේ රූප කලාප ගැන දර්ශනයක් ඇතුණා. ඒවා මෙහෙම ඇති කියලා එකක් හිතුණා මට. හැබැයි මම මේ හිතාගෙන හිටපු දර්ශනයට වඩා මේ රූප කලාපවල ස්වභාවය මේ ආකාරයකින් නේද කියලා ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ නිසා අපිට ඉගෙන ගන්නතු පමණින්ම ඕක අවබෝධ වෙනවා නම් ඇත්ත ස්වභාවය අපට භාවනාව නම් අවශ්‍ය වෙන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න මොන සමට කරමිනී කලත් අපේ දහම් දැක්ම හැම වෙලාවෙම පැත්තකින් තියලා අපි ඒ කමටහන හොඳට පුරුදු පුහුණු කරන්න ඕනේ. ගුරුවරයා දවසක ඔබ ඉගෙන ගන්නතු ධර්මයේ භාවනාවට උපකාර කරගන්නේ කියලාද? එහෙමයි. යම් තැනක් තියෙනවා මේ භාවනාවේ. එතනින් එහාට යන්න ආපහු ධර්මයෙන් ඔය ලාභ රූප ධර්මයන් පිළිබඳව ඒක අභිධර්මයේ ගොඩාක් කොටස් සම්බන්ධව ඒ භාවනා ගුරුවරයන් නමුත් යෝගාවචරයට කියලා දෙන්න වෙන අවස්ථා තියෙනවා. හැබැයි කල්තියල්වා ඉගෙනගෙන තියෙන කෙනාට ඉතින් පහසුවෙන් එතනින් එහාට භාවනා වඩන්න නිසා මේ ධර්මයේ දැනගෙන තිබීම ගොඩාක් වටිනා භාවනාවක්. හැබැයි ඉගෙනගත්තු දේ කොතනදීද භවනාවට සම්බන්ධ කරන්න ඕන කියන එක භවනා ගුරුවරයාගෙන්ම දැනගන්න ඕනේ. දැන් ඊළඟට මෙන්න මේ කමඨහන. මෙද ගුරුවරයා සම්බන්ධව ඒ වගේම මේ කමඨහන් පිළිබඳව වක්මුච්ච කාර්යයක් අපේ සත්පුරුෂ බිඳුන්ට මතක් කරේ. කර්මන්තාල ගන්න යෝගාවචරයා ඉස්සලෝම මේ බුදුගුණ භාවනා කමඨාන ගන්න සහම මේ බුදුගුණ භාවනා කමඨාන වඩන්න ඉස්සර වෙලා මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරන්න ඕනේ. මේ මෛත්‍රී භාවනාව පුරුදු පුහුණු කරනකොට ඉස්සලෝම පරිච්ඡේද වශයෙන් හෘද සීමා විශයන් කෙරෙහි සෝපත් වේවා සෝපත් වේවා අන්ද මෛත්‍රී කරන්න ඕනේ. ඇයි මේ ගෙදර ඔයාලත් එක්ක එකට වාසය කරන අයට මෛත්‍රී කරලා යාළගේ සිත මෘදු මොලොක් කරගත්තොත් තමයි එයාලත් එක්ක සුවසේ වාසය කරන්න පුළුවන් වෙන්නේ. විතරම එයාලත් එක්ක යැකීම් හදාගත්තොත්, විතරම එයාලත් එක්ක අමනාපකම් හදාගත්තොත්, එයාලගේ ආදරේ කරුණාව සෙනෙහස මෛත්‍රිය තමයි හම්බුනේ නැත්නම් මේ භාවනා කර්මයේ දිගට කරගෙන යන්න බැහැ. දැන් ඉදිරිය ඉන්න නෝනා මහත්ය දරුවෝ මව්පියෝ අසත් මේ කවුරු හරි ඔයාලා ගන්න මේ භාවනාවට උදව් උපකාර දෙන්නේ නැත්නම් ඔයාලා හරි අමාරුයි ඉන්දරක භවනාව කරගෙන යනවා. සේනාසනේ උගත් එහෙමයි. අනිත් ස්වාමීන් වහන්සේලාගේ වෛද්‍යයේ කරුණාව ඒවා අපට ලැබුණේ නැති වුණොත් මේ භවනාව දිගට කරගෙන යන්න අපහසුයි. ඒ නිසා ස්වාමීන් වහන්සේනමක්ලා සේනාසනීක සංඝයාට ඔයාලට ඉදරේගෙන පිහිසුන්ට ඉස්සර වෙලා වෛද්‍යයේ කරලා එයාලගේ සිත බුදු මොලොක් කරගන්න ඕනේ. කවුරු කෙරෙහිද? තමන් කෙරෙහි. ඊට පස්සේ සීමාවසි දෙවියන් කෙරෙහි මෛත්‍රී කරනවා. ඇයි සීමාවසි දෙවියන් කෙරෙහි මෛත්‍රී කරන්නේ? දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව මෙහිට අපිට ඕනේ මේ භාවනා කරනකොට. භාවනාව දෙඩ පුරුදු පුහුණු කරගෙන යනකොට දෙවියන්ගේ උපකාර අපට අත්‍යවශ්‍යයි. ඒ අයගේ ආශිර්වාදය ඕනේ, ඒ අයගේ ධාර්මික රැකවරණය අපට ඕනේ. අපට අතිපයින් ආරක්ෂා කරගන්න බැරි ආරක්ෂාවක් දෙවිවරු අපට ලබා දෙනවා. මේ බුදු සසුනේ තෙරුවන් සරණ ගිහිලා බණ භාවනා කරන යෝගාවචරයට ගෝමස්තර දේවතාවන් ඉඳලා බොහෝ දෙවිවරු උදාපකාර කරනවා. ඒ නිසා දෙවියන්ට මෛත්‍රී කරලා එයාලගේ සිත අපි කෙරෙහි ගම්ම ගන්න ඕනේ. අපිට කෙරෙහි මෛත්‍රී කරුණා උතුමලොක්සී තියාගෙන ඉන්නල ඇති කරන්න ඕනේ. ඊට පස්සේ ගොදුරු කම්පැසි ප්‍රබෝධ කෙරෙහි මෛත්‍රී කරන්න ඕනේ. ඇයි ඒ අය කෙනෙක් මෛත්‍රී කරන්නේ? ඔය ප්‍රබෝධ කියලා කියන්නේ මෙතන මැටි, ඇමතිවරු, ඊළඟට පොලිසිය, ග්‍රාම සේවක මේ ආදී වශයෙන් ගමේ ඉන්නවනේ ලොකු ලොකු ඡන්දි ලොකු ලොකු අය ආන්නේ අය ඉස්සරහම ඉදිරි කරන්නේ. ඒ අයට මෛත්‍රී කළා යාළගේ සිත මෘදු මොලොක් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් තමන්ගේ පරිස්කාර, තමන්ගේ ගෙදර, දොර, ඉඩකඩම්, වස්තු, ආහාර මේ හැමදේම ආරක්ෂා කරලා දෙනවා. එතකොට ඒ කට්ටිය. يعني යාළුවා ඒවට කරදරයක් කරන්නේ නැහැ. කවුරු හරි කරදරයක් කරන්නේ කියා එයාලෙන්ට ඉදිරිපත් වෙලා අපේ වස්තුව ආරක්ෂා කරන නිසා අපේ භාවනාව පහසු වෙනවා. ඊට පස්සේ සීමාවැසියක් කෙරෙහි මෛත්‍රී කරන්න පටන් ගන්න ඕනේ සාමාන්‍ය ජනයන් කෙරෙහි. ඒ කියන්නේ ගමේ ඉන්න අනිත් සියලුම අසල් වාසීන් කෙරෙහි මෛත්‍රී කරනවා. එතකොට එයාලගේ ප්‍රශ්නයක් නැතුව අපිට භාවනාව කරගෙන යන්න පුළුවන්. එයාලගේ උදව් උපකාර භාවනාවට ප්‍රතිපක්ෂ දේවල් එයා ඊට පස්සේ අපිට කරන්න ඇලැක්සි මුදු පොළොනවා. ඊට පස්සේ තමයි සියලුම සත්වයන් කෙරෙහි අපි මෛත්‍රිය වඩන්නේ. ඒ සියලු සත්වයන් කෙරෙහි මෛත්‍රිය වැඩි අපිට බොහෝම සතුටින් කිසිම තැනක ගැටුමක් නැතුව සුවසේ සතුටින් සොම්නසින් වාසය කරන්න පුළුවන් වෙනවා. ඒ නිසා මෙන්න මෙහෙම මුතුගුණ භාවනාව කරන්න ඉස්සර වෙලා ගුරුවරයාගෙන් දැනගෙන ඉගෙනගෙන මේ විදිහට මෛත්‍රිය වඩන්න ඕනේ. මේක සම්බන්ධක කමලහස. ඊළඟට මරණ සතිය වැඩි වීම. දැන් මේ වඩන හැටි නෙවෙයි මම කියලා දෙන්නේ. ඊළඟට මරණ සතිය වැඩි වීම මොකද වෙන්නේ? ඒ කාර්යයෙන් මැරෙන බව අපිට දැනගන්න පුළුවන්. ඒකාන්තයෙන් බැරෙන බව දැනගත්තට පස්සේ අයෝග්‍ය විදිහට වස්තු සංකාර හරිනම් කරන්න වැරදි විදිහට සැප සම්පත් වෙනින්ට යන බව නැති වෙලා යනවා. මොකද අද හරි හෙට හරි අපි මැරෙන්න පුළුවන් නිසා. එනිසා වැරදි වැඩ කරලා සල්ලි හොයලා අපාය යන අකුසල් කරගත්තොත් අපිට වැඩක් නැහැ. මොකද හිත මැරෙනවා. මේ හැමදේම අනිත් වෙනවා. එනිසා මරණ සතිය නිතරම මෙහි කිරීම තුළ සංවේගය ඇති වෙනවා, උත්සාහය ඇති වෙනවා, අප්‍රමාදීව බඩපොළවලා කරන්න පුළුවන්කම ඇති වෙනවා. එනිසා මරණ සතියක් ටිකක් සිහිපත් කරන්න ඕනේ. අපි ප්‍රධාන භාවනාවක් කරන්න ඉස්සර වෙලා. ඒ වගේම තමයි අසුභ සංඥාව පුරුදු කිරීම තුළ අන දිව්‍ය අරමුණක උනත් සිත ඇලෙන්නේ නැතුව අපේ කමටහනට අපිට සිත ගන්න පුළුවන්කම ලැබෙනවා. ගොඩක් වෙලාවට අපි භාවනා කරනකොට බාධක වෙන්නේ ඇලීමයි ගැටීමයි කියන එක. ඒ නිසා ගැටීම නැති වෙන්නේ හැම වෙලාවෙම පරිස්ත්‍රි සිත පුරුදු කරගන්නවා. ඒ වගේම ඇලීම නැති වෙන්නේ හැම වෙලාවෙම කායගත සතිය ආදී අසුභ භාවනාවක් වෙලී කරගන්නවා. අපේ මහත්තුරු මේ යෝගාවචර කරනවන් එන්න ඕනේ දක්ෂතාවයක් තමයි. ඉතා ශීඝ්‍රව අරමුණේ මාරු වෙන්න පුළුවන්. මේකේ අදහස් කලේ අපේ මේ සිත අපට අවදත නැහැ දැන්. අපේ සිත කියන දේවල් තමයි අපි කරන්නේ. ඒක තමයි හැටි. සිතට ඕන විදිහටයි සිත ඇසිරෙන්නේ. දැන් පට ඕනේ මේ කෝපයේහි අසුබ සංඥාවට මේ කෝපය කෙරෙහි තියෙන ඇලීම නැති කරගෙන මේක අසුභයි වශයෙන් නැවත නැවත දකින්න ඕන මම මේ අසුභ සංඥාව පුරුදු කරමින් මේ කෝපය අසුභ වශයෙන්ම දකින්න පුරුදු කරගන්නවා මගේ සිතට. මට ඒකට අපරේ ඕනේ මේ කෝපයේ වතුර ටිකක් දාලා බොහෝම ප්‍රියමනාපව මේ වතුර ටික වලඳන්න. මේ කෝපයේ ප්‍රිය සංඥාව මට ආපහු ඊළඟ තත්පරේ වඩන්න ඕනේ. ඒ මොකද මට පුළුවන් වෙනකොට මගේ සිත මේ කෝපය කෙරෙහි ප්‍රිය සංඥාව ඊළඟ තත්පරේ හොඳට පුරුදු කරගන්න. ප්‍රතිවිරුද්ධ වූ සංඥා කෙරෙහි වේගයෙන් මාරුවීමේ හැකියාව යෝගාවචරයෙන් කාව තියෙන්න ඕනේ. එහෙම නැති වුණොත් මේ භාවනාව ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා මාත්‍ය. ඒ ගන්නවද? අපිට සමහර අරමුණු කෙනෙකි බලවත් භාවනා කරන වෙලාවට සමහර අරමුණු කෙරෙහි ඇතිවෙන ප්‍රිය සංඥාව නැති කරගන්න අසුභය වඩනවා. ජීවිතයේ සමහර අවස්ථාවල ඒ අසුභයේ වඩපු සංඥාවෙම ආපහු ප්‍රිය සංඥාව වඩන්න ඕනේ අවස්ථාවය. මෙන්න මේ අවස්ථා දෙක තේරුම් අරගෙන ඒ දෙකේ මාරු වෙන්න බැරි කොට. ඒ යෝගාවචරයට භාවනාව ප්‍රායෝගිකව ඉදිරියට කරගෙන යන්න බැරි වෙනවා. මම උදාහරණයක් කියන්නම්කෝ. අපි කියමු ගෙදර දරුවෙක් ඉන්නවා. මේ දරුවා කෙරෙහි පුදුම සේහසක් තියෙනවා ආදරයක් තියෙනවා. දැන් භාවනාවට ඉඳගත්තු ගමන්ම දරුවා මතක් වෙනවා. දරුවාන් පේනවා. ඉතින් දරුවා ගැනම සේහස ඇති වෙනවා. ඉබලන්න සිකලන්න හිතෙනවා දරුවා වගේ එක. පුරතල් කරන්න හිතෙනවා. දැන් මේක අපේ භාවනාවට බාධාවක්. දැන් මොකද කරන්නේ? දරුවා ගැන අසුභ සංඥාව පුරුදු පුහුණු කරන්න ඕනේ. දරුවා ගැන අසුබ සංඥාව පුරුදු වුණු තරහම මේ ඒ අරමුණේ තියෙන අසුබ බව, ඒ අරමුණේ තියෙන අසාර බව, හිස් බව නොවඩින් වෙලිහි කරලා ඒ අරමුණ ඉතින් වත්තනම ගන්න පුළුවන් වෙනවා. ඊළඟට දරුවාට ආදරේ දරුවාට දැන් භාවනාවෙන් නැගිටලා ඊළඟ දරුවාට ආදරේ කරනවා. අම්මා වශයෙන් තාත්තා වශයෙන් දරුවට ආදරය සෙනෙහස දෙන්න ඕනේ. දැන් දරුවා කෙරේ අරවඩපු පිළිකුල් සංඥාව, අරවඩපු දරුවාගේ තියෙන දෙතිස් කුරුම බලපින් ඒ වඩපු පිළිකුල් සංඥාව, ඒ වඩපු අසාර සංඥාව මේ මානසික මට්ටමකින් ඉඳන් අර දරුවා ආදරයෙන් මුරතල් කරන්න සෙනෙහස දෙන්න බෑ අපට. අම්මා දක්ෂ වෙන්න ඕනේ. ඒ ඒ වැඩේදී අවශ්‍ය සංඥාව ඒ ඒ වැඩේදී පවත්වා ගන්න. ගොඩාක් රිස්ක් වෙන්නේ භාවනාව කරන්න ගියාම ඒකේ වර්ධගාම වෙලා මේ ජීවිතේ විනාශ කරගෙන ඒකේ තියෙන සතුටක් නැති කරගෙන අත්තිමේදී Taman එක්ක වාසය කරන අයටත් දුක් දීගෙන අන්තිමේදී භාවනාව කරන බව පිළිබඳ gedara වාසය කරන අයට මේ පාකරනවා. එහෙම තේරුණා. ඒ මොකද සංඥා අතර වේගෙන් මාරු වෙන්න බැරි. අපට අද මේ සංඥා අතර වේගෙන් මාරු වෙන්න බැරි. අපේ සිත අපට අවනත නැති නිසා. කියන්නේ මේ අපේ සිතේ පාලනය අපිට නැති නිසා. අද වාස්තේලා මේ භාවනා කිරීමේ ප්‍රධාන අරමුණ තමයි අපේ පාලනය නැති හිත අපිට පාලනයට නතු කර ගැනීම. අපට ඕන ඕන අරමුණේ මේ හිත පවත්වන්න පුරුදු පුහුණු කරන එක. පැහැදිලිද? අපේ හිත අපිට ඕන අරමුණේ තියෙන්නේ අපේ හිත අපි අපි කැමතිලාදී එක එක අරමුණු වලට යනවනේ පැනලා. දැන් ඔයාලා ඇස් දෙක පියාගෙන ආරපාසති භාවනාවට හිත ගත්ත ගමම තේරෙනවා අපේ හිත අපිට ඕන නාසිකාගේ ඒ අරමුණේ ආරපාන අරමුණේ හිත තියෙන්නේ එක එක අරමුණු වලට යනවා කියලා. දැන් අපට ඕනේ මොකද්ද? ආරපාන අරමුණේ හිත තියාගන්න. නමුත් හිත අපට අවනත නැහැ. අපි භාවනාවෙන් කරන්නේ අපට ඕන අරමුණේ හිත තියාගන්න. එතකොට මේ පුරුදු මුහුණු කිරීම පිට ඔය දාසිකාගම තියාගන්න නෙමෙයි ඔය දාසිකාව අපිට ඕන වෙන්නේ. අපිට ඕනේ මොන අරමුණේද? දැන් අපට ඕනේ දරුවාගෙන ක්‍රියාරමුණේද ක්‍රියාරමුණේ අවශ්‍යකම කාලේ තියාගන්න පුළුවන් ඒ ශරීරෙම අපිට ආපහු ඕනද දරුවා කෙරෙහි අප්‍රියමනාප අරමුණේ තියාගන්න පිළිකුල් අරමුණේ තියාගන්න. අපිට ඒ පරිමාගේ මේ පිළිකුල් අරමුණේ සිට තියාගන්න පුළුවන් වෙනවා. දැන් මගඵල නිවන් ලබපු උතුමෝ ධර්මය අවබෝධ කරපු උතුමෝ භාවනා වේලාවේදී කොහොමද යාලට මේ සත්පුද්ගලයෝ පේන්නේ දැන් දෙවිය සම්පන්න වෙච්ච පුද්ගලයෙකුගේ මානසිකත්වය හිතන්න කොහොමද කියන්නේ සෝවාන් වෙච්ච කෙනෙකුගේ මානසිකත්වය මේ තියෙන භෞතික වස්තු මේ තියෙන පණ තියෙන පුද්ගලයෝ මේ ඕම ඇත්තටම මේ දේවල් නෙවෙයි මේවා ඔක්කොම සංඥා මාත්‍රයක් විතරයි මේ ඔක්කොම සත්පුද්ගල ස්වභාවයක් නැහැ මේවා ඔක්කොම ධර්මතා ස්වરૂපයක් කියන සත්පුද්ගල භාවයම දුරු කරගන්නේ සෝවාන් වෙන්න. සක්කාය දිට්ඨියම නැති කරගන්නවා. එතකොට සක්කාය දිට්ඨිය නැති කරපු කෙනෙක් කොහොමද පෞල් ජීවිතයක් ගත කරන්නේ? සාකාමහ උපාසකම්මා අනේ පිටු මහසිතානන් වැනි වඳපාල ලහතු අය පෞල් ජීවිත ගෙවුවාට ඔයාලා පැලේ සාර්ථකද? ඒ අයවත් තරම් ලස්සන පෞල ජීවිත වහලද නැහැ. ඒ තරම් ලස්සන පෞල ජීවිතය යාලා ගෙවුවා. හැබැයි යාලා දික්ටි සම්පන්නයි. යාලා ධර්මයේ හොඳට අවබෝධ කරගන්නවා. අපි තාම හිතලවත් නැහැ ධර්ම අවබෝධයට. ඒකෙම හිතලවත් නැති අපි සමහර වෙලාවට මෙන්න මේ හිත අපෙන් පාලනය නැතිකම නිසා භාවනාව තුළ හිත වැඩිලා නැති නිසා අපට පුළුවන් කමක් නැහැ අපට අවශ්‍ය අරමුණේ හිත පවත්වා මේ භාවනාව වාගිට වෙච්ච තමයි ඔක්කොම වැඩක් නෑ කියලා අර කම්මැලිකමට හිත නැමෙන්නේ. රස්සාවක් කරන්න හිතෙන්නේ නෑ, හරි හම්බ කරන්න හිතෙන්නේ නෑ. ඊළඟට දරුවෝ ගැන ප්‍රියකුත් නෑ, විරිඳ ස්වාමියා ගැන ප්‍රියකුත් නෑ. ඉතින් මගේ පන්සලකට එක්ක ඇවිල්ලා ඉන්න හිතෙනවා, නැත්තම් කම්මැලි හිතෙනවා, මොකුත් කරන්න හිතෙන්නේ නෑ. වගේ කිසිම අර්ථ ශූන්‍ය බවක් පේනවා. නිකන් එහෙම නිකන් අර එපා වෙච්ච බවක් ඇති වෙනවා. එතකොට ඒ බව අපේ මනසට එන්නේ මේ භාවනාව තුළ හොඳට හිත නොයදෙක ඉන්නවා. බලන්නකො මාර්ගික කරාටි ඉගෙන ගත්තාම මොකද වෙන්නේ? දකින්න දකින්න කෙනාට ගහන්න යනවද? නිතරම වලිදා ගන්නවා. හැබැයි ඕක හොඳට ඉගෙන ගන්න තුනේ. යහුවල් දිවසගෙන ඉන්නවට. ඒ යම්කි සිල්පයක් හොඳට ගන්න කෙනා නිශ්චල. ඒ වගේම මේ භාවනා වඩලා මේ සිත හොඳට පුරුදු කරන කෙනා. මේ සිත වඩපු කෙනා. මේ සිත එක අරමුණක බොහෝ වෙලා තියාගන්න තමන්ට ඕන අරමුණක තියාගන්න පුළුවන් වෙච්ච කෙනා අපේ පින්වත්නි හරිම ලස්සනයි. එයා මොන වැඩේ දුන්නත්. එයාට අතුගානික දුන්නොත් අතුගානික උපරිමයෙන් ලස්සන කරනවා. එයාට ඒ අරමුණේ හිත පවත්වා ගන්න පුළුවන්. එයාට යන්න දුන්නොත් වේදික ලස්සනට කරනවා. උපරිමයෙන්ම කරනවා. සක්කච්ඡාකාරීව කරනවා. ඒක එයා උපරිමයෙන්ම කරනවා. මොකද එයාගේ අරමුණේ මුදලට හිත පවත් ගන්න පුළුවන්. ඒ වගේම තමයි ජීවිත ගමනේ මොනවා හරි අරමුණක් ඕන වුණොත් එයාට ඒ අරමුණ එයාට හැම වෙලාවෙම ඥානයක් තියෙනවා. ඥානයක් තිබ්බත් එයා හැම වෙලාවෙම ඒ අරමුණත් එක්ක කටයුතු කරනවා. දැන් මම ඒකට පොඩි උදාහරණයක් කියන්නම්. පුංචි දරුවොත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා. පුංචි ළමයි එක්ක පුංචි කාලේ ඔයාලගම දරුවොත් එක්ක ඒ සෙල්ලම් කරනකොට ඔයාලා වාහනේ නේද නැත්. සෙල්ලම් කාන් පොඩි උගෙක. ඊළඟට බෝඩින් කොලනවා නැත්. බෝඩින් කාට කවවලා නැත්. ඔයාලා පුංචි කාලේ ගැන නෙවෙයි මම අහන්නේ. ඔයාලගේ පුංචි දරුවෝ නලවන වෙලාවට බෝඩින් කාට කවවලා කියනවානේ. නාවලා කියනවානේ. ඒ වෙලාවට එක කොටහරි හිතුණාද මේක මේ පළනට එකක් මේ ප්ලාස්ටික් කෑල්ලක් මේකට මොකට කවවලවද මේක මොකට දාවවලවද කියලා හිතුණාද නැත්නම් ඒ දරුවන්ට එක්ක ඔයාලා උපරිම ආශිර්වාදයක් වෙන්න. පළනට බෝනික්කට කවවලා අර චුට්ටි දරුවන්ට එක්ක පළනට බෝනික්කව නලවලා මුරතල් කරලා එයාව නිදි කරවලා ඒ බෝනික්කව තොපිලේ දාලා නලව නලව කවිකියේ කියන පුංචි දරුවත් එක්ක ඔයාලා අප්‍රමාණ වූ සතුටක් ලැබෙන්නේ නැද්ද? ඇත්තම දරුවෙක් එක්ක වාගේ බලන්න ඒ වෙලාවේ එකවලුවත් හිතවන්න මේක ප්ලාස්ටික් කෑල්ලක් කියලා. ඈ හැබැයි ඔයාලා ඔය කියන ප්ලාස්ටික් කෑල්ල වෙනුවෙන් වෙන කැපකිරීමක් කරන්නේ. දැන් ඔයාලගේ දරුවෙකුගේ ජීවිතයට ලෙඩක් හැදුනොත් ඔයාලා සමහරවිට ඔයාලගේ කෑල්ලක් හරි කපලා දෙනවා. ඒක නැති වුණොත් දරුවා නැති වුණොත් ඔයාලා අඬනවා. හෝඩික්ක නැති වුණොත් ඔයාලා අඬනවද? හෝඩික්කගේ අතක් ගැලවිලා අඬනවද? ඇයි අඬන්නේ නැත්තේ? බෝඩිච්චෙක් බව දන්නවනේ. හැබැයි බෝඩික අමුරුදා කරන වෙලාවේ මේ සත්වයේ පුද්ගලයේ පුංචි දරුවෙක් කියන මානසික මට්ටමට ඇවිල්ලා උපරිමයෙන් මේ ගෝණිකත් එක්ක අර පුංචි දරුවන් එක්ක විනෝදාශ්වාදයක් අපි දැන් සමහරක් ඔයාලගේ දරුවා නලවන වෙලාවේ ලොකු නැති ආශ්වාදයක් ඔයාලගේ පුංචි දරුවන් එක්ක ගෝණික නලවන වෙලාවේ අලලගුවා හොඳට කල්පනා කරලා බලන්න. මේ ආශ්වාදයේ ළමඩ වෙලාවේ මේ බෝනික්ක ප්ලාස්ටික් එකක් කියලා නෝනවල ගාව තිබෙන්නේ නැද්ද? තිබ්බා. අනහරේ නෝන තිබ්බා. ඒකයි මේ මේ නලවකින් ආශිර්වාදය ලබන වෙලාවෙම අර නලව නලව ඉන්නකොට අත එහාට මෙහාට ගන්නකොට බෝනික්කගේ අතක් ගැලවිලා අත ගාවොත් අර පුංචි වතුකක් හැදෙන්නේ නැහැ. පුංචි වතුකක් හැදෙන්නේ නැහැ. සංකාර පොඩි පොඩි එකක් වරේ සංකාර අත ආපහු ගවාට අරගෙන හයි කරනවා. පුංචි වතුකක් හැදෙන්නේ නැහැ. අන්න තේරෙන්නේ මෙතන ලොකු ගැඹුරු දහමක් තියෙනවා. මහත්තයා දිට්ඨි සම්පන්න සෝහන් කෙනෙක් විසාකාවහ උපාසකම් වනේ පිළිසිදුතුමා පෞල් ජීවිත ගත කරනකොට එයාලන් හිතේ අපි පුංචි දරුවත් එක්ක බොඩින් කරලවද තේරුණාද විසාකාවහ උපාසකම් වට තමන්ගේ ස්වාමි පුරුෂයාට මැරුණොත් අපට වාගේ දුකක් හටගන්නේ නැහැ දුකක් හටගන්න සංවේගයක් අපට වාගේ දුකක් හටගන්නේ නැහැ ඇයි එයාට එළඹ සිටින වරක් තිබ්බා මේ සතර මහා ධාතුවක් මේ ධර්මතා ටිකක් මේ පටිච්ච සමුප්පාදයක් මේක ස්වභාවය ඇති වෙනවා නැති වෙනවා කියන එක ඒ නිසා නැති වුණාම දුකක් හටගන්නවා අපිට අර බෝනික් වගේ අසක් කරනවා පුංචිවත් දුකක් ඇති වෙන්නේ හිතලවත් අනන්න බැරි සමහරවිට ඒ අද දෙක බොරුවටමයි කරන්නේ ඒ මොකද බෝඩින්චෙක් බව, පණ දැටි සත්වයෙක් බව අපිට නුවණක් තිබෙන වෙලාවට ආශිර්වාද ලැබුණේ නැද්ද? ලැබුණා. ඒ නිසා මෙන්න මේ කමටහන් වඩන යෝගාචරයේ මෙන්න මේ දැන හොඳට අවබෝධ කරගන්න. ගොඩාක් වෙලාවට මිනිස්සු භාවනාවට කැමති නැද්දේ? මේ අසුබ භාවනාවට කැමති නැද්දේ? මරණ සම්පි භාවනාවට කැමති නැද්දේ? මිනිස්සු මේ භාවනාව පිළිබඳ තියෙන වැරදි අවබෝධයක්. මේ භාවනාව වඩන පුද්ගලයාට තරම් ලස්සන ජීවිතයක් පෞල් ජීවිතයක් ගත කරන්න මේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට බෑ. එයා දන්නවා ගැටෙන තැන නොගැටී ඉන්න. එයා දන්නවා ඇලේ නොඇලිය යුතු තැන නොඇලී ඉන්න. එයා දන්නවා ආදරය කළ යුතු තැන ආදරය කරන්න. එයා දන්නවා සෙනෙහස දිය යුතු තැන සෙනෙහස දෙන්න. එයා දන්නවා අත හැරිය යුතු තැන අත හරින්න. අත හැරිය යුතු තැන අත හැරින්න බැරි නිසානේ ජීවිතේ ගොඩක් ප්‍රශ්න දැනට කල්පනා කරලා බලන්න අතෙන් හැරිය යුතු තැන අතහැර ගන්න බෑනේ. ඒකත් අල්ලගෙන හොයන්න පාලනය කරන්න යන්නේකෙන් නෙවෙයි ගොඩාක් ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි මේ භාවනා කරන යෝගාවචරය දත් පුළුවන්කම ලැබෙනවා අතහැරිය යුතු තැනදී අතහරින්න. අල්ලිය යුතු තැනදී අල්ලන්න. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේ ධර්මය අවබෝධ කළා කියලා උන්වහන්සේගේ ශ්‍රාවකයෝ අතහැරලා හිටියේ. උන්වහන්සේ බලසින් මේ ලෝකෙ කිසි දෙයක් අල්ලගෙන හිටියේ නැහැ උන්වහන්සේ රහත් වෙලා හිටියේ බුදු වෙලා හිටියේ. හැබැයි එහෙමයි කියලා උන්වහන්සේ ශ්‍රාවකයන්ව අතහැරලා බද හිටියේ ඕන දෙයක් කරගත්ත දෙයක් කියලා. ශ්‍රාවකයන්ට සිල්පද පැනෙවුවා. මගේ ශ්‍රාවකයෝ කියලා උන්වහන්සේ වදාළා. මම ඉස්සරහට කියලා දෙන්න බුදුරජාණන් වහන්සේලා පවා සත්පුද්ගල භාවයේ භාවිතා කරපු අවස්ථා අටක් තියෙනවා. ඒ අටම ඉස්සරහට කියන එකක්. ඒ අවස්ථා අටේදී ලෞතර සම්මා සම්බුදුරු පවා සතු බුද්ධන භාවයේ දේශනා කළා. දැන් අකුසලේ පංචම දහයෙන් අකුසලයේ ගැන දේශනා කරන වෙලාවේ කර්ම විපාක දේශනා කරන වෙලාවේ සත්පුද්ගල භාවය නැතුව දේශනා කළා නම් කොහොම වෙයිද මේ සතර මහා ධාතුව වැළුවොත් මෙන්න මේ චිත්තකාන්තාණේ මෙන්න මේ හැඟීමක් ඇති වෙනවා කිව්වොත් මිනිස්සු අකුසලයට බය වෙන්නේ මහණනි සතර මහා දාසෝ දසක් එපා කිව්වොත් එහෙනම් මහණනි අම්මා තමරන්න එපා. මහණනි තාත්තා මරන්න එපා. මහණනි මේ සත්වයා මරන්න එපා. කියලා කෙලිම සත්වපුද්ගල සංඥාව ආරම්භණය කළා. සත්වපුද්ගල භාවයෙන්ම උන්වහන්සේ ධර්ම දෙසුවේ. මෙහෙම ලෞතර බුදුවරු සත්වපුද්ගල භාවයේ සම්දේශක අවස්ථාවේ අටක් ධර්මයේ දේශනා කළා තියෙන්නේ. ඒ නිසා වෙන්න මේ භාවනා යෝගාවචරයේ දක්ෂ වෙන්න ඕනේ. ඔබ භාවනාව තුළ ළඟන අත්දැකීම් හා එදිනදා ජීවිතයේ අත්දැකීම් කියන මේ කාරණා ටික පටලව ගන්න නැතුව කටයුතු කරන්න. දැන් ඔයාලට පටලව ගන්න නැතුව කටයුතු කරනකොට කාරණා කීයක් කියලා තුනක් කියලා දුන්නා අපිට. ඉගෙනගත්තු ධර්මයේ කියලා කියන්නේ එක කාරණයක්. භාවනාව කියලා කියන්නේ කමඨකර කියලා කියන්නේ තව කාරණයක්. ඔයාලගේ ජීවිතය කියලා කියන්නේ තව කාරණයක්. මේ තුන පටලව ගන්න එපා. මේ තුන පටලව ගන්න එපා. එහෙම පටලව ගත්තොත් මේ සමත විපස්සනා භාවනාව වඩන්නේ සාරද ප්‍රශ්න මොනවා හරි තියෙනවා නම් අහන්න පුළුවන්. දැන් කාල වේලාව වඩා ඉක්ම ගියා. එතකොට මෙන්න මේ විදිහට යෝගාවචරයට බොහෝ උපකාර වෙන නිසා හැම කර්මස්ථානයක්ම වඩනකොට මේ කියන සතර කමඨහන් භාවිත කළ යුතු නිසා මෙවට කියනවා සම්බන්ධක කමඨහන් කියලා. සම්සතරින් කර්මස්ථාන අතුරින් යම් කමඨහනක් අපි විතර භාවිත කරන්න ගන්නවා නම් ඒ වගේම විදර්ශනා භාවනාව මේවා ඔක්කොම පාරිහාරයේ කමඨහන් කියලා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. ඇයි ඒ? ඒවා මතු මතු භාවනා කරන්නේට උපකාර නිසා. දැන් ඔයාලා යාන පාර්ශවය ගන්නකො යාන පාර්ශවය වලනවා ඊළඟට ඒකෙන්ම ඊළඟට ඒකේ තියෙන ඒකේ ස්පර්ශ වෙන දැන් බලමින් ඒකේම සතර සතිපට්ඨාන දෙනවා. ඊළඟට ඒකෙන්ම නිවන් මාර්ගයට යන ඉහළට ඉහළට යනවා. ඒ නිසා අර මෛත්‍රිය ගන්නොත් මෛත්‍රිය එතනින් ගඩුව අහවලයි යනවා. ඒකෙන් ඉහළට යන්නේ නැහැ. වගේ යන්න බැරි නෙවෙයි. ඒවා පාරිහානිය කමටහනට ගත්තොත් එතනොත් ඉහළට යන්න පුළුවන්. ඕන භාවනාවක් විදර්ශනා භාවනාවට හරවන්න පුළුවන්. හැබැයි මේ බුදුගුණ භාවනාව වඩනකොට අනිත් භාවනා තුන සම්බන්ධ කරේවා බුදුගුණ භාවනාව වාරිහාරයට. හරියට මිනිස් පාත්‍යයක් දානකොට ඒක ගොයම් පැලයක් අටගත්තොත්, තක්කාල් පැලයක් අටගත්තොත්, ඒවා ගලවලා අවිසින් කරන්නේ ඒවා වල් පැලෙන්න. මිනිස් වදාවේදී අනිත් භෝග වල් පැල කියන තැනට වල් කියන තැනට තමයි වැඩෙන්නේ. එතකොට ගොයම් පදාවක මිනිස් පැලයක් තිබ්බොත් ඒක ගණන් ගන්නේ කුෂ්කර්මයේදී වල් පැලයක් හැටියට. මොකද භෝගයට අදාළ නැති නිසා ඒක වල් පැලයක් වශයෙන් ගලවලා ඉවත් කරන්න ඕන. ආත්ම වාගේ අපි යම් කමතහනක් කාර්යකාරී නම් අනිත් කමතහන් තුබ සම්බන්ධ කරනවා මේ සතර කමතහන් වල. දැන් මොනවා හරි මේ කියපු කාරණා සම්බන්ධව අහන්න තියනවා නම් අහන්න පුළුවන්. ඉතින් මේ කියපු කාරණා ටිකෙන් යම් කිසි හෝ දෙයක් ගන්න නැතුව බණ කරනවා කියලා කියන්නේ නිකන් ආරවවල් වෙන. හිතපු ගමන් ඉල්ලන්න අපේ. හිතපු ගමන් වටිනා දෙයක් හම්බ වෙනවා. හිතපු ගමන් නොවටිනා ගලක් හම්බ වෙනවා. ඒක හාරන්න ගත්ත තැන ඉඳලම වැඩික් හම්බ වෙනව නෙවෙයි. කොච්චර ඔය ධර්මයේ ඉගෙන ගන්නකොට ගුරුවරු කියලා දුන්න එකක් වෙයි මම කියවේ. දැන් සාමාන්‍යයෙන් අපි සූත්‍රයේම කියන්නේ මේ ආපු විදිහට කියන්නේ කියහම අර පොඩි කාරණේයි වෙනස් වෙන්නේ එකම ආපහු ආපහු ඉගෙන ගන්නවා පරිවර්තනය කරන්න වෙනවා එතකොට දැන් අපිට සමහර වෙලාවට දැන් එපා අලුත් දෙයක් සමහර වෙලාවට දැනගන්න හම්බ වෙන්නේ අතරතුර එතකොට අපේ ගුණවරු කියපු දෙයක් තමයි මේ හැම පදයකම වෙන වෙනම අර්ථ තියෙනවා අද ඔබ පළවෙනි දවසේ බණ එකම බණ පළවෙනි දවසේ අහනකොට ඔයාලට අලුත් අලුත් කාරණා ටික තුනක් හම්බ වෙනවා. හැබැයි ඒ බණව ආපහු ආපහු අහනකොට වෙනදා නොතේරිච්ච දේවල් පිළිබඳව ඒ බණේදීම තේරෙන්න පටන් ගන්නවා. ඉස්සර හිතපු නැති පැති ඒ ස්වාමිනහස කියන බණ දේශනාව තුළම එදා බණ අහනකොට අපි හිතපු නැති ඒවා අද තේරෙන්න ගන්නවා. ඒ බණ චුට්ටි හරි මතකයක් තියෙන නිසා එදිනදා ජීවිතයේදී යම් යම් තැන්වලදී ආ මේ කිව්වේ මේකයි නේද කියන නෝනක් ඇති වෙනවා. පස්සේ හතරවෙනි වතාවට මේ බරහනකොට අන්තරිමෝණයි දැන් මේ අර බරපදයේ ගැළපිලා පළවෙනි දවසේ බණ ඇහුවට වඩා හතරවෙනි දවසේ මේ බණ අහනකොට ආයෙ උත්තර තේරෙනවා අධ්‍යක්ීමේ. හේතුව. ඒ නිසා මේ ධර්මයේ ඉගෙන ගන්නවා කියන්නේ වෙනි කාරණාවල් වෙන. දන්න දේවලුත් අහන්න ලැබෙනවා. ඒ අතරදී නොදන්න වටිනා ධර්ම කාරණොත් එකක් දෙකක් අහන්න ලැබෙනවා. ඒ නිසා මේ ධර්මයේ දෙසා යොමින් කිරීම ගොඩාක් වටිනවා. මොන හරි දැනගන්න තියෙනවා මේ කියපු කාරණා. ස්වාමීන් වහන්සේ සරසරයි. මේ භාවනාව පරිහරණය කර්මස්ථානය කර සමහරවිට පලාප වශයෙන් මෛත්‍රී පතරෝණ එකද කරන්න ඕනේ නැත්නම් ස්වාමීන් වහන්සේ දේශනා කරපු විදිහට නිවසේ ආයත එහෙම පටන් අරගෙන. ඔව්. සම්බන්ධක කමටහනක් විදියට මෛත්‍රිය වඩනකොට භාවනාවේ පියවරාල සියල්ල සම්පූර්ණ කරන්න යන්නේ නැහැ. මම මේ කියපු ටික විතරයි කරන්නේ. හැබැයි අපි පාලි රාගයේ කමටහනක්, ඒ කියන්නේ ප්‍රධාන කමටහනක් වශයෙන් මෛත්‍රිය අරගෙන වඩනවා නම් මෛත්‍රිය පතුරවනවා නම් එතකොට මෛත්‍රී භාවනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නපු පියවරවල් ගොඩාක් තියෙනවා. ඊට මේ පියවරවල් වල එකක් තමයි ඔය දස දිශාවන්ට පලාත් වලට ඒ ඒ සත්ව මට්ටම් වලට මෛත්‍රීය අතුරු වන එක මේ වචනේ ඇතුලේ ලොකු ගැඹුරක් තියෙනවා. මොකද මෛත්‍රිය අරමුණ පඳුරවන්න බෑ. මෛත්‍රිය අරමුණ පඳුරවන්න කියොත් එහෙම දැන් අපි සත්‍ය කියන්නේ එක එක සත්‍යයන්ගනේ මෛත්‍රිය වඩන්නේ. අපි පුතාට මෛත්‍රිය වඩනවා නම් මේ මෛත්‍රියේ අරමුණ කියලා කියන්නේ පුතා. පුතා පතුරවන්න බැහැ. පතුරවන්නේ කසින. කසින භාවනාව වඩපුවාම කසින අරමුණ අපිට කසිනාලෝකේ පතුරවන්න පුළුවන්. එතකොට ඔන්නේ කසින භාවනාව පතුරවන්න පුළුවන්. හරිද? ඔය ඉස්සරහට මම ওই පතුරවන ක්‍රමයේ පිළිබඳ පතුරවන්න පුළුවන් මොන භාවනාවද පතුරවන්න බැරි මොන භාවනාවද කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඒක ධර්මහත් මෛත්‍රිය කියන එක පතුරවන එකක් නෙවෙයි. එතකොට දස දිශාවට මෛත්‍රී කරනවා කියලා කියන්නේ දස දිශාවේ ඉන්න සත්වයෝ දස දිශාවේ ඉන්න සත්වයෝ අරමුණට අරගෙන ඒ සත්වයන්ට මෛත්‍රී කරන එකක් කරන්නේ. හැල්ලෙන්නේ නැහැ. මෛත්‍රී සිත හැම වෙලාවෙම හටගන්නේ සත්වයක් අරමුණු කරලා. ඔය මෛත්‍රිය කියන්නේ මොකක්ද කියන එක පිළිබඳ අවබෝධය ඇතිවෙනවා මොකද තේරෙනවා. මෛත්‍රිය කියන එක ඇති වෙන්නේ හැම වෙලාවෙම සත්වයක් අරමුණු කරලා. මම අම්බලන් නිකන් කියන්නම්කො ආනපානසති භාවනාවේ තේරී වලට. ආනපානසති භාවනාව කොහොමද පසුරන්නේ? ආනපානසති භාවනාව කොහොමද පතුරන්නේ? පතුරන්න පුළුවන්. ඇයි පතුරන්න බැද? ආනපනස්ති භාවනාවේ උදාහරණ සංකාරී චිත්ත සමාධියක් ඇති වෙනදී පතුරන්න පුළුවන් වෙන්නේ නැහැ. ආනපනස්ති භාවනාවේ උදාලට හැඟීමක් ඇති වෙනවනේ. මොකක් හරි භාවනාවක් වැඩෙනවනේ. යම් කිසි චිත්ත ස්වභාවයක් වැඩෙනවනේ. ඇයි ඒක පතුරන්න බැරි? පතුරන්න බැරි මේ මේ මේ අරමුණ පතුරන්න බැරි හින්දානේ. එහෙම පතුරුණා නම් මේ ඔක්කොම නාසිකාගවල් වල හිත තියාගෙන ඒ වගේ දිය පවත්වන. එහෙම තමයි පතුරන්නේ ඉන්නේ. හරි. අපි මහත්මයා මෛත්‍රිය කියලා කියන්නේ ඔය ආනුපානික භාවනාව වගේ එකක් නේ. ආනාපානික භාවනාවේ හිත තියාගන්නේ නාසිකාගට. මෛත්‍රී භාවනාවේ හිත තියාගන්නේ කවුරුහරි සත්වයකට. ඒක ඉස්සර මට ඊට පස්සේ දෙවෙනි පියවරේදී කාර්යය සත්‍යයට හිත සත්‍යයකට බදහස් සත්‍යයකට වය සත්‍යයකට කියන සත්‍යයකට ඒක පඳුරවන සත්‍යය තමයි පඳුරවන්නේ ඒක නිසා අපි කරන්නේ මෛත්‍රී භාවනාවේදී අපේ හිතේ තියෙන එකම මෛත්‍රිය ඒ ඒ දිශාවේ ඉන්න පුද්ගලයන්ට ආපහු අඩ දෙනවා යොමු කරන එක. ඒක පතුරවනවා නෙමෙයි. පතුරවන්න දෙයක් නැහැ අපි ගාව. අපි කරන්නේ ඒ ඒ දිශාවේ ඉන්න සත්වයන්ව අරමුණු කරලා අර ඒ කියන එකම මෛත්‍රිය අර ආයත අරමුණු කරගෙන ආපහු වඩන එක. පතුරවන්න පුළුවන් අසිර ආලෝකෙට භාවනාවේ කවසතේ කර්මස්ථාන වලින් පතුරවන්න පුළුවන් භාවනා කීපයක් තියෙනවා. ඒ ප්‍රධාන මාර්ගය තමයි අසිරේ. කසිනාලෝක පතුරවන්න පුළුවන්. ඒ අරමුණ පතුරවන්න පුළුවන්. දෙන්නවා. හිත පතුරවන්න බෑ අපරාධයකට. අපිට පුළුවන් මේ හිතට අරමුණු කරලා ගන්න සංඥා ප්‍රමාණය වැඩි කරගන්න. එච්චරයි. 10 වන් 3 4ට අර ආස්වාස බලනවා වාගේ එකක් කරන්න පුළුවන්. මේ මෑණියන්ට වඩන මෛත්‍රිය වඩනකොට මේ මෑණියන්ටයි මේ මහත්තයාට දෙන්නට වාකම් වඩන්න පුළුවන්. දෙන්නම ආරම්භ කරන්න පුළුවන්. මෛත්‍රිය අරමුණ එකම මෛත්‍රිය අරමුණ දෙන්නම ආරම්භ කරන්න. වශයෙන්ට ඔයාලා ඔක්කොම අරමුණු ගන්න පුළුවන්. මම මේ මගේ මෛත්‍රී හිත ඔයාලා ඔක්කොම පැතිරෙවුවා නෙවෙයි. මගේ එකම මෛත්‍රී හිතට ඔයාලා ඔක්කොම අරමුණු කරගත්තා. හිත පතුරවනවා කියලා ගත්තොත් ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒක ධර්ම විරෝධී වෙනවා. අපි කරන්නේ අපේ මෛත්‍රී අරමුණට මෛත්‍රී හිතට බොහෝ සත්වයෝ අරමුණු කරලා ගන්න. මේ දිශාවේ ඉන්න සත්වයෝත් අරමුණු කරගන්න. මේ දිශාවේ ඉන්න සත්වයෝත් අරමුණු කරගන්න. එහෙම මිසක අපේ ගාව තියෙන මෛත්‍රියක් අතුරවල කරනවා නෙමෙයි. ඒකයි ප්‍රශ්නේ. කොච්චි කොච්චි තැන්වලදී අපි එතන අපි දැන් ආ මෛත්‍රිය දැන් පතුරවන්න හදනවා කියන. බුදුරජාණන් වහන්සේ කරුණා සමාපන්තිය සමවැදිනා මහා කරුණා සමවන්තට සමවැදිනා උන්වහන්සේ කලේ ගන්න කුටියේ පටන් කෙලලක් ඒ සංකෝද සදාසක් සංකෝද ලෝක ධාතු වලට ප්‍රධාන සංකෝද ලෝක ධාතු වලට ලබව අවසර ගන්න කුටිය ගාවට උන්වහන්සේගේ කරුණාවෙන් පතුරුවාගෙන එකක් නෙවෙයි උන්වහන්සේගේ චිත්තසංධාන තුළ තියෙන කරුණාවට ඔය කියන සියලු සත්වයන්ම අරමුණු කරලා දැක්කා කරුණාවට ඒ සියලු සත්වයන් අරමුණු කරගන්න දැන් අම්මගේ ආදරය ගැන හිතන්නකො තාත්තගේ ආදරය ගැන හිතන්නකො පතුරන්න පුළුවන් අඳුරන්න බෑනේ. ඔය ආදරයට එක එක දරුවෝ අහු වෙන එක නෙවෙයි. දරුවෝ සුන්දරේකට ආදරේ අඳුරනවා කියලා හිතුවට දරුවෝ සුන්දරේකට හිතේ තියෙන එකම ආදරේ දරුවෝ සුන්දරේකට දෙන එකක් කරා. මේ ආදරේ ඇතුළට දරුවෝ සුන්දරේක අහු වෙන එක නෙවෙයි. ආ මොන හරි ප්‍රශ්න තියෙනවද? වටිනා සාකච්ඡාවක් හද කිව්වා විශේෂයෙන් කීයන්ට ඇදගත් වෙන කාරණාවක්. මේ ශාස්ත්‍රයේ අසුරු කිරීම තුළ මේ දහම ජීවිතයට එකතු කිරීම තුළ ඔයාලා කරන්නේ මොන වැඩේ වැඩේද ඒ දේ පරිම සාර්ථකව කරන්න ඕනේ. ජීවිතයේ අසාර්ථක කෙනා මේ ජීවිතේ කවදාවත් සාර්ථක වෙන්නේ නැහැ. දෙනවා. Tamanට යම් වැඩක් පැමිණෙනවනම් කරන්නට ඒ වැඩේ හරියට දක්ෂව කරන්න බැරි කෙනාට කවදාවත් භාවනා මාත දක්ෂව කරන්න බැහැ. තමන්ට විද්‍යාඥයන් දුන්නා නම් තමන්ට අසුදාන්න දුන්නා නම් ඒ තමන්ට මොකද්ද පැවැරෙන වගකීම තමන්ට මොකද්ද පැවැරෙන වැඩේ කළ යුතු වැඩේ ඒ කළ යුතු දේ උපරිමයෙන් හොදට කරන්න පුළුවන් කෙනාට තමයි භාවනාවත් උපරිමයෙන් සාර්ථක කරගන්න නැත්නම් මේ ජීවිතේ හරි අනුභව කරලා වැඩක් නැහැ. ඊළඟට ඉතින් මේ මේ මේ දේවල් වැඩක් නැහැ කියලා කලකිරිලා එපා වෙලා අසාර්ථක වෙලා ඉන්න කට්ටිය ඉන්නවනේ. මේ නිවන් දකින්න ඕනේ කියලා ගිහි ජීවිතේ ඉන්න තාක්කල් ගිහි ජීවිතේ අසාර්ථක කරගෙන මහණ වෙන්නේ නේද? ඒ මහණ වෙන්න ආපු අය මහණ වෙලා ඊළඟට කොච්චරවත් ඉතින් මේ භාවනා කරත් නිවන් දකින්න පැත්ත කී කිය කලවල් වලට වෙලා ඊට මෙහෙට වෙලා අන්තිමේදී ඉතින් එහෙම්ම වර ධර්මයේ ඉගෙන ගන්නෙත් නෑ මතක් පිළිවෙතකුත් නෑ ඊළඟට අර පැවිදි ජීවිතය තුළ කල යුතු වැඩ කටයුතු ටික කරන්නේ නැහැ උත්සාහවත් වෙලා. ඒකත් ඔබ කරලා වැඩක් නෑ බල කියලා වැඩක් නෑ දායකව කරලා වැඩක් නෑ පන්සල් හදලා වැඩක් නෑ ඊළඟට ඉතින් මේ ධර්මය ඕනෑම වැඩි ඉගෙනගෙන වැඩන්නේ එක කමටහනක් දී බලන්න ඇති. වාගේ මානසිකත්වයකට ඇවිල්ලා ඔකේ කියන්නේ අත්දැකීමෙන් පැවිදි ජීවිතය ඇතුලේ දැකපු දේවල්. අන්තිමේදී සාසනික සේවයක් කරලත් නැහැ, තමන්ට සේවයක් කරගෙනත් නැහැ. අම්මෙනික මේ මොහොම ඉඳලා ඉඳලා අවසානට වයසට ගියාට පස්සේ ගෝලයෝ ටිකක් හදාගෙනවත් නැහැ. ඉගෙනගත්තු දහමකුත් නැහැ. හදාගත්තු මේ පන්සලක් වේර විහාරෙකුත් නැහැ. ලෝකෙට කරපු දෙයක්කුත් නැහැ. අන්තිමේදී ඒ දේවල් කරලා සාර්ථක වෙච්ච අයට වඩිමින්, දොස් කියමින්, ඒවා දිහා බලා ඊර්ෂ්‍යා කරමින් ඉඳලා අන්තිමේදී වෙලා යනසුත්. එහෙම සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. ඒ නිසා මේ පැවිදි ජීවිතයේ සමහර ස්වාමීන් වහන්සේලා හොඳට සත්‍යධර්මයේ දේශනා කරලා ලෝක ලෝකයට ලොකු සාසනික සේවයක් සිදලා ලොකු දායක පිරිසක් හදාගෙන හොඳ ගෝලයෝ පිරිසකුත් හදලා ඒ අයත් ධර්ම විනය හොඳට උගන්වලා එහෙම පැවිදි ජීවිතේ සාර්ථක වෙනවා. තමයි සාර්ථක වෙච්ච ස්වාමීන් වහන්සේ වයසට යනකොට ඒ හදාගත්තු ගෝලයෝ ඒ එකතු වෙච්ච දායකේ ස්වාමීන් වහන්සේට හොඳට සලකනවා. ඒ සාසනෙ කිසි අඩුපාඩුවක් නැති වෙනවා. නැතිව මොකවත් නොකර ඔහේ කැලවල වලට වෙලා හරියට භාවනාවක් කරන්නේ නැතුව කම්මැලිකමේ හැමදේම එපා වෙලා හිටු ස්වාමීන් වහන්සේට දායකයොත් නැහැ. ගෝලයොත් නැහැ. ඉන්න නැගුත් නැහැ. කොහේ හරි එක්ක අනාථාවලරු ගිහිලා ගානදරක නැත්තම් පන්සලේ ඉඳියක් කොහේ හරි කුටියක තනි වෙලා දායකයෙක් බලන්න යන්නේ නැහැ. ඊළඟ ස්වාමීන් වහන්සේලා බලන්න යන්නේ නැහැ. ලොකු සාසන කියනවට සමහරවල් පොඩි සාසනවා ගිහිලා දායකෙක් දෙනවා. ඉතින් ඔන්න ඔය දැනටපත් වෙනකොට ඒ ස්වාමීන් වහන්සේ ගොඩාක් අසරණ වෙනවා. එහෙනම් මම උදාහරණයක් කිව්වේ මේ ධර්මයේ තුළ අපහාත්‍ය හරියටම හැසිරෙන කෙනෙක්. මේ ධර්මයේ හරියටම අල්ලගෙන හරියටම හැසිරෙන කෙනෙක් තමන්ගේ භූමිකාව බොහෝම සාර්ථකව කරගන්නවා. ධර්මයේ හැසිරෙන ගමන් භූමිකාව හොඳට සාර්ථකව කරගන්නවා. ඒතර මම මේ අදහස් කළේ ගෝලයෝ හදාගෙන ධායක හදාගෙන ඉන්න එක වර්ණක් කරලා නෙවෙයි. ඒක කරනවා නම් ඒකේ විදිහට කරන්න ඕනේ හොඳට. එහෙම නැත්නම් මල මුත්‍රා ගොඩේ හරි අමවත් වෙන්න උපරිමයෙන් හිත හදා ගන්නවා. එහෙමයි. ඔය දෙකෙන් එකක් ස්වාමීන් වහන්සේ නමක් කරන්න ඕනේ අනිවාර්යයෙන්. එක්කෝ ලෝක සාසනික සේවයක් කරන්න ඕනේ. කියන්නේ විශේෂයෙන්ම සංඝ පිරිසකට ගියන්න නෙවෙයි. විශේෂයෙන්ම සංඝ පිරිසකට ලොකු සේවයක් කරන්න ඕනේ. කියන්නේ ලොකු වික්ෂභාෂේලා පිරිසකට ධර්මයේ උගන්වලා සිල්වන්ත, ගුණවන්ත සංඝ පරම්පරාවක් හදන්න ඕනේ එක්කෝ. ඒක තමයි අපේ සාසනයේ දෙන්න යුතුකම. අපේ සාසනයේ යුතුකමක් ඉටු කරගන්න බැරි නම් අපොහසත් නම් සාසනයෙන් අපිට යුතුකමක් ඉටු කරගන්න ඕනේ. ඒ කියන්නේ අපි මුදලට හිත හදාගන්න ඒක හදන වැඩ පිළිවෙල උඩින් මේ කියන්නේ ඒකවලේ. මේ දෙකෙන් සාර්ථක වෙන්න ඕනේ. ශාසනේ එක්ක විදර්ශනා ධූරයේ එක්ක ග්‍රන්ථ ධූරයේ අල්ලගත්තු අය. දුර දෙකයි සාසනේ තියෙන්නේ එක්ක විදර්ශනා ධූරයේ එහෙම නැත්නම් ග්‍රන්ථ ධූරයේ. මේ දෙකෙන් එකක් අල්ලගන්නවා. එහෙම නැත්නම් භාවනාව අල්ලගන්නවා. එහෙම නැත්නම් සංඋපස්ථාන ආදී නවකර මේ වැඩි කල්ලා ගන්නවා. මේ දෙකෙන් එකක් අනිවාර්යයෙන්ම පුරුදු පුහුණු කරන්න ඕනේ. සාර්ථක වෙන්න. මම මේ තුවාලක කිව්වේ තුවාලක කිසි ජීවිතයක් මේ ධර්මයේ තුලදී අත අසාර්ථක කරගන්න එපා. මේ අර්ථල කියන්නේ මේ ධහම කියලා කියන්නේ මේ කුආලෙන් සම්පූර්ණ ජීවිතේ නෙවෙයි. අපේ සම්පූර්ණ ජීවිතේ. ඔයාලගේ මේක සම්පූර්ණ ජීවිතේ නෙවෙයි. ඔයාලගේ ජීවිතේ එක කොටසක් මේක. තේරුණාද? එතකොට ඒ කොටසට ආපුවාම ඒ දේ උඩරිමේ කරන්න. පන්සලෙන් වංශයදලේ යුතුයකමක් තියෙනවනම් පන්සලෙන් ඔබට ලබා ගන්න යුතුයකමක් තියෙනවනම් ඒක උපරිමයෙන් කරන්න. ඊළඟට ගිහි ජීවිතයට ගියාම ඒ ගිහි ජීවිතයේ තියෙන යුතුයකම් ඒ සියල්ලත් පැහැර පැහැර ඒවා හොඳින් උපරිමයෙන් කරන්න. නිසා මේ පන්සල ඇසුරු කරන මිනිස්සුන්ගේ ජීවිත ලස්සන ජීවිතයක් වෙනවා. පන්සල ඇසුරු නොකරන මිනිස්සුන්ගේ ජීවිතයි දහම ඇසුරු කරන මිනිස්සුන්ගේ ජීවිතය අතර අමාත්‍තුළු වෙනසක් තියෙනවා. උගන් මිනිහගේ නෝගන් මිනිහගේ අතර වෙනසක් තියෙනවා. ඒ වගේ මේ ධර්මයේ ඇසෙරෙන මිනිහගේ ධර්මයේ නොසැලෙන මිනිස්යගේ දෙකේ වෙනසක් තියෙනවා. නිසා ඔයාලාගේ මේ ආගම දහම ඇසුරු කරගෙන මේ අන වගේදී ඔයාලා හැමෝගෙම ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනස මම දැනුමයි කියපු කාරණේත් එක්ක නතරද වෙනවා. ධර්මයේ හැසිරෙන්නේ නැති මිනිස්සු දවසකට දෙපාරක් රණ්ඩු වෙනවා. ධර්මයේ හැසිරෙන මිනිස්සු එකපාරක් රණ්ඩු වෙනවා. ඇයි ධර්මයේ හැසිරෙන කෙනාගේ ධර්මයේ පරිසරෙන කෙනාගේ අපරත වෙනසක් තියෙන්නේ. ධර්මයේ හැසිරෙන කෙනා නෝනට එකපාරක් කතා කරලා සතුටු වෙනවට ඇසේ නැති කෙනා ඇසිරෙන කෙනා තුන් පාරක් කතා කරලා බලනවා. මොකද එයා දන්නවා Tamange යුතුයකම් කියන දේවල් පිළිබඳව. අනිත් කෙනාගේ හැඟීම් දන්නවා අනිත් කෙනාගේ ආසාවල් සිතුම් පැතුම්. එයාට තේරුම් ගන්න පුළුවන් මොකද එයා මේ ධර්මයේ ඇසිරෙන කෙනෙක්. එයා හිතගෙන දන්නවා. එයා ධර්ම ස්වභාවයන් ගැන දන්නවා. යමක් කලක මේකින් ආපස්සට ලැබෙන ප්‍රතිවිපාක ගැන එයා දන්නවා. ඒ නිසා මේ ධර්මයේ හැසිරෙන කෙනාගාව මෛත්‍රී කරුණා මුදිතා ගුණ තියෙනවා. ඒ නිසා අනිත් අයට වැඩිය ධර්මයේ හැසිරෙන කෙනාගාව මොනවද දේවල් තියෙන්නේ? ඉතින් සාමාන්‍ය ජීවිත මෙතන විතරක් නෙවෙයි හැම පැත්තම වෙනස් කරගන්න ඕනේ. අද ඔයාලා තුන් පාරක් නම් දැන් ඔයාලා ධර්මයේ හැසිරෙන්නේ නැති මිනිස්සෙක් තමන්ගේ නෝනට තමන්ගේ මහත්යට ආදරයෙන් කතා කරන්නේ යම් පමණද ඊට වැඩිය දහ ගුණයක්වත් වැඩි. එහෙනම් මේ ධර්මයේ ඇසිරලා නෝනට මහත්යට ආදරෙන් කතා කරන්න. ඒ කියන්නේ එයාලා ඇසිරෙන් නැති අයට වඩා දියුණු බවක් බලනවා කියන්නේ. ඈ ඊට වැඩිය මෛත්‍රියක් කරුණාවක් තියෙන්න බෑ. මොකද එයාලා අහලා තියෙනවද ලකුල පාතගේ ලකුල පිටාගේ කතා. ධර්මයේ ඇසිරෙන් නැති අය අහලා නැහැ. විසාකා මහ උපාසකම්මගේ චරිතය ඊළඟට මේ සංගමිත්තාවගේ චරිතය ටිකක් එක හඳලා දෙලා නැහැ. නමුත් ඔයාලා ඒ චරිතේ රඟපාන කියන්නේ ඒ චරිත වලට ආදර්ශයට ගන්නකොට එහෙමනම් ධර්මයේ හැසිරෙන්නේ නැති ගෙවල් වල යක්ෂණියෝ ඉන්නකොට ධර්මයේ හැසිරෙන ගෙවල් වල ඉන්නෝටි සංගමිත්තාවලා විසංකාවලා මල්ලිකාවල ධර්මයේ හැසිරෙන ගෙවල් වල ඉන්නවා. අපි කියන කතාව ඇත්ත නේද? ඒකනේ අපි මේ ධර්මයේ ජීවිතේ එකතු කරගන්න. ඒ වගේම තමයි අනිත් පැත්තත්. ධර්මයේ හැසිරෙන්නේ නැති ගෙවල් වල අජාසත්තලා ඉන්නකොට ධර්මයේ හැසිරෙන්නේ නැති ගෙවල් වල අඟුලිමාලලා ඉන්නකොට සාක්ෂි ගැන නෙවෙයි කියන්නේ අඟුලිමාල කියන ඊ චරිතය ගැන මම මේ කියුවේ. ඉතින් ඒ වගේ සැඩපරුෂ මිනිස්සු ඉන්නකොට ධර්මයේ හැසිරෙන අපේ මහත්තුරු අනිවාර්යයෙන්ම ධාවික උපාසකල් අනේතික උපාසකල් තමයි ඊගාලවල ඉන්නේ බන්දුල සේනාධිපතිලා ඒ වගේ අය තමයි ඊගාලවල ඉන්නේ. ඒතර බන්දුල සේනාධිපතියා තමන්ගේ බිරිඳ තමන්ගේ දරුවෝ කොහොමද ආර්ථික සෙනෙහසින් බලාගන්නේ මල්ලිකාව කොහොම දරු බුදු බුරු 100 ගණන් ඉන්න තැනකට ඒ ඒ ඒ අයට අම්මා කෙනෙක් වගේ ආදරය ස්නේහයෙන් සැලකුවේ කොහොමද? මල්ලිකාවගේ ඒ ස්නේහසේ ආදරය පිළිබඳ කොච්චර මේ ධර්ම කතා කියනවා තමන්ගේ ස්වාමී භක්තිය ඊළඟට සා පිළිදෙට දුන්නු ඒ ස්වාමියාගේ රැකවරණේ මේ මම අපි අහලා තියෙනවා. නපුල සූත්‍රය අහලා තියෙනවා. ඒ නකුල පිතා නකුල මාතාවට කොහොමද සැලකුවේ කියලා අහලා තියෙනවා. ඒ මේන මෙවුවා අපේ ජීවිතේට එකතු කරගන්න ඕනේ. මේ නිවන් දකින්න ගමන සාර්ථක වෙන්නේ මෙව සාර්ථක කරගන්න කියන්නේ. එහෙම නැති වුණොත් මේ නිවන් දකින්න ගමන කියන්නේ එක කොටසක් අසාර්ථක කරගෙන එක කොටසක් සාර්ථක කරගන්නවා කියන එක වෙන්නේ නැහැ. දෙකොටසම සාර්ථක වෙන්න ඕනේ. ඒ වුණත් තමයි මේ නිවන් ගමනේ අපිට ඉක්මනින් යන්න පුළුවන්කම ලැබෙන්නේ. නිසා උත්සාහවත් වෙන්න හැමෝම මම මේ කියපු සම්පූර්ණ ශාඛාවක් වෙන්න බැරි වෙන්නේ. සම්පූර්ණ අනේ පිළි කෙනෙක් වෙන්න බැරි වෙන්නේ. සම්පූර්ණ සංගමිතාවක් වෙන්න බැරි වෙන්නේ. සම්පූර්ණ රාහුල කෙනෙක් වෙන්න බැරි වෙන්නේ. හැබැයි අපිට පුළුවන් කුංචි කුංචි හරි වෙනස්කම් කරගන්න. අපි චරිතවල අපි ජීවිතවල අන්නේ වෙනස ඇති කරගන්න ඔයාලා. එතකොට තමයි ඔයාලා දකිනකොට තව කෙනෙකුට හිතෙන්නේ අපිත් මේ දහම ඇසුරු කරන්න ඕනේ. පිට පන්සලට යන්න ඕනේ. ආරණු කර පන්සලට යන පාසකම්ම පන්සලට යන අයගේ ඒ හැසිරෙලි. එයාලා ඔයාලගේ අධ්‍යාත්මය දකින්නේ නැහැ. අනුහත්ය වටේ ඉන්න මිනිස්සු ඔයාලගේ අධ්‍යාත්මය දකින්න ඔයාලා කොච්චර දන්න මේ කෙනගෙනද ඔයාලා කොච්චර භාවනා වඩලාද ඒව දකින්නේ නැහැ මිනිස්සු. ලෝකයන් දකින්නේ ඔයාලා ලෞකික ජීවිතයේ හැසිරෙන්නේ නැහැ. එතකොට දැන් ලෞකික ජීවිතේ ඔයාලා යම් කිසි ප්‍රතිඵලයක් ලබලද යම් කිසි සාර්ථකත්වයක් ලබලද මේ පන්සල වෙහෙර විහාරයේ ඇසුරු කිරීම තුළ කියන එකයි ලෝකින් පිළිස්ගන්නේ පන්සලට යන සිල් ගන්න උපාසක අම්මගේ සිල් ගන්න නැති උපාසක අම්මගේ වෙනස වන් එළියේ ඉන්න මහත්තුරු දකින්න ඕනේ දැන් මේ උපාසක අපේ උපාසක අම්මා සිල් ගන්නය. සිල් ගන්න යන හින්දා අපේ උපාසක අම්මා නිහිටි මෙහෙමයි. දැන් මේ උපාසක මහත්තයාගේ අම්මා සිල් ගන්න යන්නේ නැහැ. නෝන. ඒ නිසා එයාගේ ප්‍රතිහැටි මෙහෙමයි. එතකොට අන්න මහත්තුරු දෙන්න අහුණාම අපේ අම්මා නිහිටි මෙහෙමයි. අපේ පිළිමේ හැටි මෙහෙමයි කියන කතාව එනවා. එතකොට අපේ පිළිද ඉස්සරනම් මෙහෙමයි නමුත් දැන් පන්සලට යන්න ගත්තට පස්සේ ධර්ම යන්න ගත්තට පස්සේ ඉස්සර වාගේ තරහ යන්නේ නැහැ දැන් හරි මෛත්‍රියයි හරි ආදරේ සෙනෙහස බංගේ උනත් ඕන ගොඩාක් උදට හොයලා බලනවා කියන එක මේ මහත්ය මේ මහත්යට කියන්න ඕනේ ඒකවම තමයි මේ මහත්ය දෙන්නේ මහත්යන් ඕනේ පන්සලට මගේ නෝනත් පන්සලට යවන්න ඕනේ කියලා නැද්ද අන්න එතනින් තමයි අපි පින්වත්නි මේ දහම ඔයාලට ලෝකයට අරන් යන්න පුළුවන්. මේ කල්යාණ මිත්‍රන්ගේ ලෝකයට අරන් යන්න පුළුවන්. ඒතකොට ඔයාලා මේ ධර්මයේ ලබන සැනසෙල්ල අනේ ඒ කියන වැඩට ඊට පස්සේ නැගෙනවා. ඔයාලා කොච්චර කිව්වත් අර මං සාමිනාහසලා හරි හොඳයි. ඒ සාමිනාහසලා මෙන්න මේ වගේ හොඳ වටිනා ධර්මයේ දේශනා කරනවා. මේ වගේ හොඳ භාවනා වැඩසටහන් තියෙනවා කියලා මේ ලෝකෙට කිව්වට මිනිස්සුන්ගේ අත් දෙකට පේන්නේ නැහැ ඒකම ප්‍රතිපදයක්. ප්‍රතිඵලය ඇත්තකට පේන්නේ මම ඕගොල්ලෝ කියපු විදිහට. නෝනලක් එකතු කරාමත් ඕක හදා වෙනවා. අපේ මහත්තයනම් පන්සල් යන්න ගත්ත දවසට ඉස්සර වාගේ නෙවෙයි දැන් මුදල සංඛ්‍යාවක් විතර ඉනවා. ඊළඟට මාත් කියන උදේට බලලා බලනවා ඉස්සර වාගේ සුරාසූදු දෙවට මෙවට යන්නේ නැහැ. වැඩි වැඩි යාළුවෝ ඇසුරට යන්නේ නැහැ. දැන් හරි පොතයි ඉස්සර වගේ ඉස්සර මහත්තයන් වෙයි දැන් පන්සල් ගිහලා බෝධිය වගේ යන්න තියෙනවා කියලා නෝනලා නෝනලා ටික හම්බුනාම කියන්නෝ හැරෙත් නෝනලාට. එතකොට හරි නෝනලා කියනවා කොහොම හරි අපේ මහතුරු වංශලට එකයි යන්න ඕනේ කියලා. නැතුව වංගක් අපි හොඳට භාවනා ඉගෙන ගන්න දැන් අපිට හොඳට විදර්ශනා වඩන්න පුළුවන්. ඕවන් කිව්වට මිනිස්සුන් අනිත් අයට ඒකට ආසයි දෙන්නේ නැහැ. නිසා මේ ධර්මයේ ඇසෙන වරදා ඔන්න වෙනසක් ඇති කරගන්න පිටිකේ. ඒක ඇති කරගන්න. එතකොට ලොකෝ සාසනික මෙහෙවරක් ප්‍රාණත් කරයි. හොඳයි එහෙමනම් අද කාල වේලාව ගොඩාක් ඉක්මසියා වටිනා දහම් කාරණා රාශියක් වලින් ජීවිතයට එකතු කරගත්තා. ඒ මේ උතුම් දහම් කාරණා ජීවිතයට එකතු කරගෙන අපි අපේ මේ ජීවිතේ ඇති කරගත්තු දහම් සැනසෙල්ල මේ කුසල් සිත් පෙරහැර ඒකාන්තයෙන් අපට මේ උතුම් සමත විපස්සනා භාවනා ගුණ වල පාරමී දියුණු කරගෙන ඉක්මනින්ම පැතෝ භෝජයකින් සාන්තමා මහ නිවනින් සැනසෙන්නට පාරමී ධර්මයක් වේවා කියලා ප්‍රාර්ථනා කරගන්නවා. එවැනිම මේ සිත් කරගන්න තුන් කුසල අධ්‍යාත්ම පෝජනීය මිරහවන්තේ පඤ්ඤාසේ ලොකු සාමි වහන්සේටත් අනුමෝදන් වේවා ලොකු සාමි වහන්සේටත් නිරුම් පරිෝගීවම සසුන් ගුණ පිළිවෙන් පුරාගෙන නිවන් පුර වඩින්න උන්වහන්සේගේ පාරමී ගමට මේ පින් එකතු වේවා කියලා අපි පින්දෙමු සාදුස්. ඒ වගේම මේ වස්සාකාරී මේ පින් විමේ වැඩෙන්නගෙන අපේ පින්වතුන් තාරකේ ධර්මයෙන් අරසාසනා කරමින් වැඩෙන්න අපේ කල්යාණ මිත්‍ර මන්දලගිරියේ ස්වාමීන් වහන්සේට නිරුක්කොලි රෝගීවම සසුන් ගුණ පිළිනෙත් පුරමින් නිවන් පුරවණේ දැක මේ කුසලොන් වහන්සේගේ පාරමී ගණකන්ත එකතු වේවා කියලා අපි පින්වෝ සියලු සිල්වන් ගුණවත් කල්යාණ මිත්‍ර ගුණෝපේත උතුමන් වහන්සේලාට මේ උතුම් පින් අයිති වේවා මේ සසුන්ගෙන බබළුවා නිවන් පුරබවරින්නට උන්වහන්සේලාට මේ පින් උපකාර වේවා කියන පින් දෙනවා. එදිරිවෝ පෞකේවර සහෝදර සහෝදරියෝ මෑදේ හිතවතුන් දූ දරුවෝ මේ හැමෝටමත් මේ මහා කුසලයිති වේවා හැමෝටමත් නිදුකින් පාරමී පුරා නිවම්මකම යාගත ලැබේවා කියන පිසිදාරෝ එවැගේම අද දවසේ මේ මුතුන් සාසන සැනසෙල්ල අපට විඳින්න පුළුවන් වුණේ මේ උතුම් භාවනා මධ්‍යස්ථානයේ මේ දිවිවේ චිරාන් කාලයක් පවතින හින්දා ඒ නිසා මේ භාවනා මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන්නට මහෝපකාරීව කටයුතු කරන අපේ පින්වත් සභාපතිතුමා ප්‍රධාන කරගෙන දායක මණ්ඩලයේ හැම දෙනාටම ඒ වගේම ශ්‍රේපස් දායක කාර්යකාරී මෞර්තිවරු හැමෝම ස්වාමීන් වහන්සේලාට සංඝ උපස්ථාන කරන උපස්ථායක මණ්ඩලයේ මෞර්තිවරු හැම දෙනාටම ඒ වගේම මේ පින්දිමේ චිරකාලීන උදෙසා ආරාම කෝණාවෙන් නිරතුරුව දායකත්වයේ ලබා දෙමින් මේ පින්දිමේ පැවැත්ම සාහවල කරලා දෙනේ සත්පුරුෂ හැම දිනාගේම දායකත්වයේ නිසා ඒ හැම දිනාටම ඒ වගේම වචනයකින් උදාවකින් උපකාරයකින් ශ්‍රවණයකින් කාලය ධනෙ මේවා වැය කරලා මේ දින්නිම වෙනුවෙන් කටයුතු කරන සත්පුරුෂ මෞර්යවරු හැම දිනා නිසා ඊකට අපට මේ බලපදය හඳ ලැබෙන ඔය ඔක්කොම එකට එකතු වෙලා කරපු සේරේ නිසා ඒ නිසා මේ බලපදයක් අහලා අපි ජනිත කරගත්තු කුසලයේ හැම දිනාටම ජීවේවා ඒ හැමෝටම නිදුකින්ම පාරමිතා පුරා නිවම්මගම යාගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම හසකුරා වැඩ ඉන්න දිව්‍ය රාජ මණ්ඩලයේ නන්දිමිය පළදවගේ නාදීත ලෝකසි ජනතාවට මේ උතුම් පින් අයිති වේවා. ඒ හැම දිනාටම සැනසෙන්න ලැබේවා කියලා පිටින් දෙමු. දැන් අපේ මේ පින්වත් සත්පුරුෂෝග හැමෝටම මේ ලෞතර බුදු පෙරහැරේ මේ සත්පුරුෂ පෙරහැරේ එකටම පෙරහැදිලා අමා මහ නිවන දක්වාම යාගන්ත ලැබේවා ලැබේවා කියලා මහා සකලවන විල්මෙන් ආශිර්වාද කරනවා වන්දනා කරගන්න අභිවාද